අජ්ජේව කිච්ච මාතබ්බං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා එවං විහාරී ආතාපින් අහෝ රත්තං මතං දිනං නෝචේ භද්දේක තං චේ සද්පද්දේ කරත්තෝති සන්තෝ ආචික්ඛති මුනීති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පළවෙනි ධර්ම දේශනාවේදී කතා කරගත්ත පරිදි අපි මේ ධර්ම දේශනාවලිය සඳහා බද්දේකරත්ත සූත්‍රය ඉස්සරහින් තියාගත්තා. ඉතින් මේ බද්දේකරත්ත සූත්‍රය කිව්වට ඒක ඇත්තටම සරුවචන දේශනාවේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ මේක හතර ප්‍රක සඳහන් වෙනවා. ඒ අනුව පළවෙනියෙන්ම ਸਰවචනසේ දේශනා කරලා පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ මහා කච්චායන මහා ස්වාමීන් වහන්සේගේ අට කතාව ආදි වශයෙන් නැවත වතාවත් හතරවතාවක් සඳහන් වෙනවා. ඉතින් ඒකෙදී අපි ධර්ම දේශනාවේදී මතු කරගත් අර්ථය හැටියට බද්ද කියන වචනේ අපි ගත්තේ උත්තම කියන අර්ථයෙන් නැත්නම් මංගලාර්ථයෙන් ඒකරත්ත කියන පදය ඒක එකම රාත්‍රිය කියලා එහෙම නැත්නම් එකම ගරුකට යුක්ත වශයෙන් සඳහන් කරලා තියෙනවා. නමුත් අර්ථ කතාවට යම් ප්‍රමාණයක ආගයක් ආඩම්බරයක් දීලා ඒක විහාරී ගතිය නැත්නම් විවේකය එහෙම නැත්නම් තනිව වාසය කිරීම කියන එක තමයි ඒක රත්ත කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක විහාරී ගතියේ එහෙම නැත්නම් උද්දකලාවේ තියෙන උත්තරම ගතිය එහෙම නැත්නම් උත්තරීතර ගතිය කියලා. ඒක නිසා මේ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේක පරිවර්තන කිරුවේ උත්තරීතර හුදකලාව කියලා. ඉතින් ඒ අර්ථයෙන් බලනකොට මේ උත්තරීතර හුදකලාව රූප ධර්ම සම්බන්ධ කරගෙනත් කෙනෙකුට අර්ථකථනයක් දෙන්න පුළුවන් හිතට නගා ගන්න පුළුවන්. ඒ වගේ මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ වගේම වේදනා ස්කන්ධයේ දිගේ ගත්තොත් විඤ්ඤාණ ශේත්‍රය හරහත් කෙනෙකුට ඒක අර්ථය ගන්න පුළුවන්. ඒ වගේම චින්තාමය වශයෙන් අන්වේ වශයෙන් හිතර ගන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒගේ සංඥා සංස්කාර විඥාන වශයෙන් මේ හුදේකලාව එහෙම නැත්නම් වෙන්න වාසය කිරීම කියන එක විවේකයේ කියන පදයක් මේකට සමාන්තරව යෙදෙනවා විස්තර කරන්න පුළුවන්. ඒ නිසා මේ සර්වචනාංශයේ අර්ථකථනයේත් විශේෂයෙන්ම මහා කච්චායන ස්වාමීන් වහන්සේගේ අර්ථකථනයේ මේ භද්‍ර වූ උත්තරීතර වූ ඒ උදකලාව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස්සාකාරයට අනුරූප විස්තර කිරීම තමයි සූත්‍රයේ දේහය වෙලා තියෙන කතා ශරීරය වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ උත්සාහ කළේ ඒ බව තේරුම් අරගත්ත එහෙම නැත්නම් හුදේකලාවක වටිනාකම උත්තරීතර භාවය භද්‍ර භාවය මංගල භාවය තේරුම් ගත්ත කෙනෙක් ඒ සඳහා පෙළඹුණොත් ක්‍රියාවත් කළ හැකි ක්‍රම තුනක් සර්වචනාසික දේශනාවල සූත්‍ර පිටකයේ විශේෂයෙන්ම සඳහන් වෙනවා පරයන්ක භාවනාවක් වශයෙන් එහෙම නැත්නම් ඒ වගේම සක්මන් භාවනාවක් වශයෙන් ඒ වගේම එදිනදා වැඩවල සතිය පිහිටීමක් වශයෙන් එතකොට මේ උද්දකලාව මේ උත්තරීතර උද්දකලාව එහෙම නැත්නම් මේ මේ විවේකය කාය විවේක චිත්ත විවේක උපදී විවේක වශයෙන් විවේක මට්ටම් තුනක් සඳහන් වෙනවා මේක ඔය ආනාපාන සති සූත්‍රයේ වශයෙන් වගේ ගන්නකොට මේ විවේකය නැත්නම් මේ උද්දකලා බව සංසිඳීම කියන වචනයත් එක්ක සමාන්තර වෙලා තියෙනවා. අපි කෙලස් එක පටලැවිලා ඇවිස්සලා ඉන්නකොට ඒක විවේකයක් නැහැ. ඇලි ගලි වාසියකට වැටෙනවා. ඒ කෙලස් වලින් ක්‍රමෙන් අයින් වීම සංසිඳ වීම සංසිඳෙන්න සිදෙන්න එතන විවේකයක් සඳහන් වෙනවා. ඒ නිසා ඒ ආනාපාන සති සූත්‍රය බලාගෙන ගියොත් ඒක පස්සම්බයං කාය සංඛාරං පස්සම්බයං චිත්ත සංඛාරං වශයෙන් කයෙහි සංස්කාර ධර්මයන් සංසිද්ධ වීමත් ඊගාවට හිත වශයෙන් සංස්කාර සංසිද්ධ වීමත් කියලා වචනයේ වශයෙන් තියෙන එක සඳහන් වෙනවා නමුත් ඒකේ නම වශයෙන් සඳහන් වෙන්නේ නැහැ කෙසේ නමුත් මෙතනත් මේ විවේකයක් සඳහන් වෙනවා ඉතින් ඒකදී අපි ඊයේ වෙලා ගත්තේ මේ මූල ධර්මයේ තේරුම් අරගත්ත කෙනෙක් කායික වශයෙන් ඇති කරගන්නා වූ මේ විවේකය ලබා ගැනීම සඳහා කටයුතු කරනකොට ඒක බොහෝ විට ඉදිරිපත් කරන භාවනා ක්‍රමයක් වශයෙන් මේ පරියංක භාවනාවේදී පරියංක භාවනාවට යන්ත කලින් තිබිය යුතු දාන කතා, සීල කතා, පුංචි කළ සලකනවා නෙවෙයි. ඒ ටික දන්නවා, ඒක අගය කරනවා, ඒක පිළිගන්නවා කියන පදනමේ ඉඳලා අපි භාවනාවට ඉඳගෙන ඉන්න කරන භාවනාවට පටන් ගත්තොත් අපි මේ සංසිඳ වීම නැත්නම් විස්්‍රාම වීම විවේක වීම හුද්ධි කලාව අත්දකින්න නම් ඉස්ලාම් තේරුම් අරගන්න ඕනේ අපි එවැනි හුද්ධි කලාවක් නැති විස්රාමයක් නැති සංසිද්ධ වීමක් නැති ඉන්න වෙලාවල් වලදී අපි ඒ විස්රාමේ නැතිකම විවිකේ නැතිකම ඇතිකරනද අපේ ඇහත් කනත් නාසයත් දිවත් කයත් කියන මේ ඉඳුරන් පහෙන් විවිධාකාර ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ සිදුවෙන විවිධාකාර ගනුදෙනු වලදී කිසිසේත්ම න්‍යාය පත්‍රයක් ඇත්තේ නැහැ. මේ වෙලාවේ ගනුදෙනු විය යුත්තේ මෙතනින් මම කරන්නේ මෙතනින් මම මෙතනින් කරමි කියලා කියන්න පුළුවන් ශක්තියක් කිසිම සතෙකුටවත් මිනිසෙකුටවත් ඇත්තේ නැහැ. නමුත් ඒ පුද්ගලයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා දන්නේ නැහැ. මට මෙහෙම මට ඕනේ ඉන්ද්‍රිය ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ඕනේ කියන ශක්තිය ඇත්තේ නැති බව දන්නේ නැහැ. ඒ නිසා අපි වඩා ප්‍රකට දේන් ප්‍රකට දේට එහෙම නැත්නම් කෙලස් වැඩියෙන් ලැබෙන දේන් වැඩියෙන් ලැබෙන දේට පැන පැන පැන පැන ගත කරන ජීවිතයක් තමයි කෘතඥ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා ඒහි යම් කිසි පාලනයක් යම් කිසි හික්වීමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය නම් සර්වඥාන්සේ ඒ සඳහා පින්නන ක්‍රියා වලිය තමයි ඔය අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිසිද්ධි පල්ලංකං මුජුං කායං පනිදාය පරිමුඛං කියලා ඒ බොහෝ විචල්්‍ය සාධක වලින් හැකිතාක් විචල්්‍ය සාධක ඉස්තිර කරනවා ඉස්තිර කරලා එක විචල්්‍ය සාධකයකට සම්පූර්ණ මනසිකාරය සම්පූර්ණ විචාර බුද්ධිය සම්පූර්ණ චේතනාව යොමු කරලා ඒක හැදෑරීම තුළින් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන න්‍යාය අනුව අනිකුත් විචල්්‍ය සාධකයන් පිළිබඳව මේ අත්දැකීම ඉතිරි පැතිරි යන ආකාරයට ගෙන යාමක් තමයි සක්මන් භාවනාව පරියංක පරියංක භාවනාව සක්මන් භාවනාව ඉදින්දා වැඩ කියලා කියන්නේ. ඒ නිසා පරියංක භාවනාවදී අපි කරන්නේ මේ ගනුදෙනු බොහෝමයක් අපේ අදිෂ්ඨාණයෙන් චේතනාවෙන් එහෙම නැත්නම් තම ස්විච්ඡාවෙන්ම වහලා දාගන්න. අරණ්‍යකට යනවයි කියලා කියන්නේම රුක්ක මූලගත වෙනවයි කියන්නේම ශූන්‍යාකාරගත වෙනවයි කියන්නේම ඒ ගොඩක් දෙයකින් විවේක විස්රාම වීමක් ඒක සමහරට කාය විවේකයේ කියන වචනෙට දල අර්ථයක් සපේනවා. ඊට පස්සේ අපි නිසිද්ධිය පල්ලංකම් හතර ඉරියව්වෙන් අදුම චේතනා ප්‍රමාණයකින් නඩත්තු කරන්න පුළුවන් නින්දට නොවැටෙන ඉරියව තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව. ඒකට ඇවිල්ලා ඒහි මුතර පට්ටලව සමබරව වාඩි වෙලා චේතනාවකින් තොරව කය පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමට කය තැම්පත් කරලා මානසිකාරය නැත්නම් හිතේ අවදි භාවය අප්‍රමාදයේ සම්පූර්ණ දල්වගෙන බලාගෙන ඉන්නවා මේ විදිහට හැකියතාක් දුරට විචල්්‍ය සාධක පාලනයකට ගත්තට පස්සේ ජීවිතේ නඩත්තු කිරීම සඳහා ශරීරයට අවශ්‍ය අඩුම ක්‍රියාවලියට හිත යොදාගෙන ඉන්නවා. ඒක නිකන් හරියට අර මහා ශිව හාමුදුරන්ගේ කතාවේදී නිදර්ශනයක් වශයෙන් පෙන්වන්නේ මස්සද්දෙක් තලගොයක් පස්සේ අඹාගෙන යනකොට ඒ තලගොයා උභාගට රිංගුවොත් ඒ මස්සද්ද කරන්නේ උඹහි කටවල් හයක් තියෙනවායි කියලා නිදර්ශනයක් වශයෙන් කටවල් තිබුණත් වශයෙන් ගත්තොත් කටවල් පහක්ම හිර කරලා හයවෙනි එකෙන් දුම් ගහලා ඌට ඇතුලේ ඉන්න බැරි වෙන විදිහට එළියට එන්න ඇරලා එන්න පුළුවන් කට එකක් පවට සීමා කරන ඒක දොරකට රැකලා එතනින් තමන්ගේ කැමැති පරිදි ඒ තලගොය අල්ලගන්න එකයි. ඒ වගේ තමයි අපි වාඩි වෙලා මේ ඉන්න විදිහට වාඩි වෙලා ඇත්ත ඒක වහගෙන කල්පනා කරලා බැලුවොත් අපේ ශරීරයත් හුඹහක් වගේ තමයි. ඒකේ ඇස් දෙක කියලා හිලක් තියෙනවා. කන් දෙක කියලා හිලක් තියෙනවා. නාස්පුඩු දෙක කියලා හිතක් තියෙන හිලක් තියෙනවා. ඒ වගේම දිව අනිකුත් මේ කය පුරා වීදී තියෙන කාය ප්‍රසාදය අන්නේ හිල් ටික තියෙනවා නම් මේකේ ඕන තැනකින් තලගහට ගිහලා ඕන තැනකින් එළියට එන්න පුළුවන්. ඇත් දෙක වහගෙන ශබ්ද නැති තැනකට අපි යනවා කන් දෙක බැවුවා වගේ නාසයෙන් දිගෙන් ක්‍රියාවක් කරන්නේ නැතුව කයත් චේතනාවකින් නැතුව තැම්පත් කරලා තියලා මේ තලගොය නැතන හැටි බලන්නේ හිටියොත් බොහෝ විට අපිට හම්බ වෙන්නේ මේ ප්‍රාණය නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය. මේක තමයි අපි ඊට පස්සේ මානසිකාරය යොදවන්නේ. මේකට තමයි අපි භාවනා හිත යොදවන්නේ. නැත්නම් අපේ පූර්ණ සතිය අවදි භාවය අප්‍රමාදය චේතනාව යොදලා හුස්ම දිහා බලන්නේ. බලන ඉන්නකොට ඉන්නකොට මේ බද්ධේ කරත කියන වචනේ අත්‍යනුව ගත්තොත් දීගං වාස සන්තෝ දීගං අස සාමීති වශයෙන් සඳහන් කරන්නේ කලබල වෙච්ච අර ඇවිදිමින් හිටපු අනිමුත්තිරියවලින් පාතපු කය තැම්පත් කරපු ගමන් අර තල ගෝයා බොහොම කලබලෙන් වැඩ කරන වෙලාවක්. ඊට පස්සේ මේ ඉරියව්වෙම හිත ඇතුළට නැතුළට නැමුණොත් බාහිර දුවක් නැත්නම් නැත්නම් මේ කරන වැඩේ මේ උත්තරීතර හුදකලාව අගය කරන කෙනෙක් නම් එහෙමම ආශස් ප්‍රසවාසයේ හිත පාත්තන ගියොත් ඒක යම් ප්‍රමාණයකට සංසිද්ධියක් ඇති වෙනවා මේක බොහෝම හොඳ ලකුණක් විස්්‍රාම වෙන බවට එහෙම නැත්නම් විවේක වෙන බවට හුදකලාවට මේක හොඳ ලකුණක් ආනෙම ගොරෝසු හුස්මේ ඉඳලා නැත්නම් දීර්ඝ හුස්මේ ඉඳලා කෙටි හුස්මට ගොරෝසු වෙනසනා සුකම හුස්මට යනකොට මේ බද්ධේ කරත්තයා නැත්නම් මේ උත්තරීතර හුදකලාව දන්නේ කරන තේරුම් ගන්නවා දැන් Taman යොදපු ඒ ප්‍රයත්න සාර්ථක වෙන නිසා හුස්ම කීකර වේගන යනවා එතකොට මේ හුස්ම කීකර වීම නිසා හිතේ කීකරුවකොත් කයේ කීකරුවකොත් හුස්ම කීකරුවකොත් කියන තුන් ආකාරක සංස තුන් ආකාරක සංසිඳීමක් වෙනවා එතකොට තව දුරට ඒ හුස්ම විස්්‍රාම වෙන විදිහට විවේක වෙන විදිහට පසම්බනේ වෙන විදිහට දිගට පවත්වන එක තමයි යෝගාවචරයේ යුතුයකම වෙන්නේ නැත්නම් යෝගාවචරය ජාතිය යුතු අනුග්‍රහය මේ තරම් මේක මෙහිමයි විස්තර කරන්න වෙන්නේ මොකද මේ විදිහට තැම්පත් වීම එහෙම නැත්නම් මේ සියුම් වීම හරියද්ද වැරදිද්ද කියන සැකය යෝගාවචරයට බොහෝ විට පැනනවා මට බලන්න කිව්ව අරමුණක් ඒ අරමුණ දැන් නැති වෙගෙන යන්නේක සාමාන්‍ය භෞතික සම්පත්තියත් වෙලේ භෞතික සම්පත්තිය නැති වෙගෙන යනකොට මිනිස්සෙක් කලබල වෙනවා වගේ බොහෝ විට කලබල වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බද්ධේ කරත්තය උත්තරීතර හුදකලාව දන්නේ කනා මේක හොඳ දෙයක් වලට ගත්තට ඒකට කලබල වෙන ගතියක් කෙලස් නිසා ඇති වෙන්න පුළුවන්. මාර පාක්ෂික ගතිය නිසා ඇති වෙන්න පුළුවන්. පෘථග්ජන ගතිය නිසා ඇති වෙන්න පුළුවන්. ඒ එතනදී තේරුම් අරගන්න ඕනේ පුළුවන් තරම් එසේම අන්තිවනේ කෙලෙස් වලට ඉද නොතබා අධිකට සූක්ෂම භාවයට යනකොට මේ ආනාපානෙ තිබ්බ හිතේ උනත් ඇතුළත භාවනා වැඩෙනවා උනත් විවේකයේ වැඩෙනවා විස්රාමයේ උනත් යෝගාචරයට අමහිරිය අත්දැකීමක් හරහා යන්න වෙනවා මොකද සමාජශීලීව ගත කරපු කෙලස් බරිතව ගත කරපු හිතට මේ tempat වීම නිසා බොහෝ විට පාළු ගතිය තනු ගතිය නීරස ගතිය, එක්කරන්ට නිින්දර වැටෙන ගතිය, එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න හිතන ගතිය, නැගිටලා යන්න හිතන ගතිය එනවා. ඒ නිසා ඒ එන ගති වලට ප්‍රතික්‍රියා නොකර සිටීමට අනිවාර්යයෙන්ම ඒක ඒ මාතෘකාවටම කතා කරලා උපදෙස් ලැබලා තියෙනවා. ඒක එහෙමම උපදෙස් දීලා තිබ්බත් බොහෝ විට කෙලස් වල තියෙන ඝන බහලකම නිසා නැවත නැතත් කොච්චර කෙරුවක්වත් මෙතන කමඨාන සුද්ධ කරගත්තොත් හොඳයි. ආදි වශයෙන් සැක පහළ වෙනවා. ඒ වගේම මාර්ගය මාර්ගය දෙක පිළිබඳව පැටලවිලි ඇති වෙනවා. ඒ නිසා ඒ යන ගමනේදී දැන් හරි පාරේ යන්නේ එහෙම නැත්නම් කියනවනම් තද කාමසුකල් යෝගය, කාණ යෝගය හෝ අත්කලපතාන යෝගේ නෑ. දැන් මැදමාවට වැටලා තියෙන්නේ. නමුත් මේ මැදමාවතෙහිත් ද්වේෂය පහළ වෙන්න තනක් තියෙනවා. ඒ පහළ වෙන්නේ මේ විවේකය මේ විස්රාමය මේ කියන සංසිඳියාව අපෝ වුණොත් නීරස වුණොත් මේ බුදුහාමුදුරගේ පණිවිඩයේ ප්‍රධාන දේ මේකයි කියලා දන්නේ නැති වුණොත් ඒකට එන ප්‍රතික්‍රියාවක් වශයෙන්. ඒ නිසා අසංකුප්ප ගතිය තියෙන්න ඕනේ. මේ අසංකුප්ප ගතිය හොඳට දැනගෙන මේක එනවමයි tempat වෙන්න නෙමෙයි හිත කැමැති. හිත කැමැති පුළුවන් තරම් කෙලස් බරද වෙන්නේ කියලා ඒක ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් එහෙම නැත්නම් යෝනිසුමංසකාරයෙන් tempat කරගෙන ගියොත් යෝගාවචරයට අර ආස්වාස් ප්‍රසවාසී සුඛමතර අවස්ථාව දැක ගන්න පුළුවන් වෙනවා. සූක්ෂම අවස්ථාවට ගියාම සමහර වෙලාවට නොදැනී යන මට්ටමට යන්න ඉඩ තියෙනවා. නැත්තම් හිත කියන්නේ ඉතින් නොදැනනවයි කියන. අන්න එතනදී තී යෝගාවචරය කඹේ යවිදින කෙනෙක් වගේ නොසලී ඉදිරියට ගියොත් ඒ ඇති වෙන විස්රාමයේ තුල ඒ විවේකයේ තුල කොච්චර පටලවෙන්න ඉඩ තියෙනවද කියනවනම් එහෙම නැත්නම් අර මෙතෙක් ආයාසයෙන් නින්දට නොවට්ටා බයට නීති කම්මැලිකමට ඒකාකාරීකමට ඉඩ නොතබා පවත්වාගෙන ආපු එකලස නිසාම ඇතිවෙනා වූ මේ පස්සනක් ප්‍රීතිය නිසා පුංචි පුංචි වශයෙන් පටන් ගන්න තද්ද බල ප්‍රීතියක් සුඛයක් මතුවෙනවා මේ වෙලාවේදී මේ යෝගාවචරයා ඉස්සල සැකකිරුවේ එක නාස්තිකත්වයෙන් සැකකරපේක ආස්තිකත්වයෙන් සැක කරලා තමන් දැන් ධ්‍යාන ලැබුවාය මාර්ගඵල ලැබුවය නැත්නම් සෝවාන් වුණාය රහත් වුණාය කියන මට්ටමට අතිධාවනයකට යන්න ඕන තරම් ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ මේ මදමාවතේ යද්දිත් මදමාවතේ ඇලී ගන්න ගතිය ඉසර තිබුණ ගැටෙන ගතිය ඇලෙන ගතිය එනවා. ඒ නිසා ඒ දෙකට වැටෙන්නේ නැතුව යනවා කියන එක කිසිම ලෞකික ශික්ෂණයකින් ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ඇත්තටම පළවෙනි මාර්ග ඥානෙ ලබනකන් මේ විදිහට ගින්නේ දාන වතුර දාන වගේ එක වෙලාවක නීරස කරන අනිත් පැත්තට විශාල වශයෙන් මේ අධිතක්ෂිරෝට ගිහිල්ලා තමයි මේ තත්ත්වයටපත් වුණා කියන මට්ටමට නෝ ওই දෙකට නොමැටි. මෙන්ද මාවතී ගෙනිනවා කියන එක ඉතාමත්ම දුෂ්කරයි. ඒක නිසා ඊ අපි ගත්ත විදිහට අසංහිරං අසංකොප්පං තං විද්වා මනෝ මනු බ්‍රූහයේ මේ විදිහට වරින් වර ඇති වෙන කම්මැලිකම නිරසගතිය එක පැත්තකින් දැකලා ආයත වරින් වර ඇති වෙන මේ ප්‍රීති ප්‍රමෝද එහෙම නැත්නම් ආසාවල් දෙකම නොවට්ටා ගෙවෙමින් පවතින විස්්‍රාම වේමෙන් පවතින සංසිද්ධියෙන් පවතින ආනාපාන යෙහිම හිත පවත්නවා කියන එක තමයි මෙතන භාවනාව කියලා කියන්නේ. මෙතන වඩනවායි කියලා කියන්නේ. මනුප්‍රුවේ කියලා කියන බුරුහන කියන මේ වචනෙන් කියවෙන්නේ බොහෝ කරනවායි කියන බහුලීගත කරනවායි කියන එක. ඉතින් අන්නේ වැඩේ කරනවා නම් ඒ යෝගාවචරයට ආනාපානී සංසිඳන අවස්ථාව වෙනකොට චිත්ත විවේකයේ වශයෙන් යෝගාවචරයෙන්ගෙම වචන වලින් කියනවා නම් තද බල ඉඩපාඩුවකට එහෙම නැත්නම් සහැල්ලු ගතියකට එහෙම නැත්නම් විශ්‍රාමයකට හිත වැටෙනවා ඒකත් ඔය ගිය ගමම නිකම් හම්බ වෙනව නෙවෙයි වරක කම්මැලි හිත් පහළ වෙලා ඒකාකාරී හිත් පහළ වෙලා වරක ප්‍රීති හිත් පහළ වෙලා යම් තැනකදී ඒ යෝගාවචරයට පුළුවන් වුණොත් ඒ විදිහට මේ ලැබෙන මේ ඇතුළත විවේකය මේ ලැබෙන ඇතුළත විශ්‍රාමය හැකි තාක් දුරට වඩා ගන්න දියුණු පවුණු කරගන්න අන්න එතනදී ඒ වෙලාවට යෝගාවචරයට ඊගාවට ඉස්සරහින් තියෙන අර කායික චිත්තවික ලැබු යෝගාවචරයට ඉස්සරහින් තියෙන අභියෝගයේ වෙන උපදි විවේකයේ සඳහා ගැම්ම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිශක්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ උපදි විවේකයට සූදානම් කරන්නේ හිත පුදුමාකාර විදිහට මෙතනදී විවිධාකාර පරීක්ෂණ වලට එහෙම නැත්නම් අභියෝගතා වලට එහෙම නැත්නම් කඩයින් වලට කඩයින් පරීක්ෂණ වලට ලක් කරනවා. ඉතින් ඒ කඩින් පරීක්ෂණ සඳහා අනිවාර්යම මුණ දෙන්න වෙන්නේ Taman තමයි තනියමමයි සරුවච්චන් වහන්සේත් කියනවා මට මෙතනදී උදව් කරන්න බෑ කියලා. සරුවචන්සි කියනවා මට මෙතෙන්දි කලහයක්වත් නැහැ කියලා. මට කියන්න පුළුවන් මේ විදිහට ඉතාමත්ම ප්‍රයත්නයෙන් ක්‍රමයට මදමාවත තේරුම් අරගෙන මදමාවත යනකොටත් එන ඒ අසංහිරං අසංකුප්පං කියන ගැටෙන ඇලෙන තැන් පසු කරගෙන ගියාට පස්සේ අර උපදි විවේක වලට කිට්ටු කරනකොට මේ යෝගාවචරයට පුදුමාකාර අපකට වීමක් ඒ වගේම ආත්ම විශ්වාසයක් ඇති කරගන්න වෙනවා එතෙන්ට යනකම් නම් ඔය කියන අභියෝග තපරිකරණයට යනකම් නම් බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව වටිනවා ඇති එහෙම නැත්නම් ඔය ආරද්ධ විරිය කියලා අපි විරිය හඳුනන වැඩේ පටන් ගන්න ඕන කරන විරිය ඇති ඒ වගේම ඔය සාමාන්‍ය එදිනදා වැඩවලදී ජීවිතය පවත්වන යන සතිය ඇති ඔතෙන් දෙනවා ඒ වගේම උපචාර සමාධි මට්ටමක් ඇති වෙතෙන්ට යනකම් ඒ වගේම ලෞකික ඥාන ප්‍රමාණවත් වෙනවා මෙතෙන්ට යන්න. නමුත් මේ අර ලැබිච්ච ඒ කාය විවේකය චිත්ත විවේකයේ දෙක ඒ සංහිඳියාව තවදුරටත් ඉදිරියේ තියෙන ඒ අභියෝගතා පරීක්ෂණේ සූදානම් කරන්න නම් ඔය සද්ධාව ඒකට කියනවා ප්‍රසාද සද්ධා කියලා. මෙතෙන් දැනගන් තියෙන සද්ධාට කියන්නේ ප්‍රසාද සද්ධා කියලා. යන්තම් මතු පිට සද්ධා එක අමූලික සද්ධා කියලාත් කියනවා. ඒක සාමාන්‍ය ඕනේ ආගමක තියෙන එක. මෙතෙන්ට යනකොට ඒ සද්ධාව ඕකප්පන සද්ධාක් වඩපත් වෙනවා මුල් බහ ගන්න වෙනවා. ඒ මුල් බහින්නේ හොඳට මතක තියාගන්න බුදුන් පිළිබඳව නෙවෙයි. පොතේ තියෙන ධර්ම පිළිබඳවත් නෙවෙයි. බාහිර සංඥා ගැනවත් නෙවෙයි. තමන්ගේම මෙතෙක් ආපු ගමන පිළිබඳව මං ආපු පාර හරි මට වෙන සරණක් නැහැ මා තමන්ගේම සද්ධාව තමයි. ඒකට කියනවා ඕකප්පන සද්ධා කියලා කියනවා බැසගත් සද්ධාවක්. ඒක අමාරුයි අර ප්‍රසාද සද්ධාව වගේ අයින් කරන්න අමාරුයි. හැබැයි ඒක ඝන බහල වෙන්න ඕනේ. යانے යන තැන කොයි කොයි වෙලාවෙත් ගන්න පුළුවන් විදිහට මේ ඕකප්පන සද්ධාව ඇති වුණාට පස්සේ ඒ යෝගාවචරයට කට ඇරලා කට හොදලා යෝගාවචරය කියන්න පුළුවන්. ඉතින් එනකන් නම් ඔය එහෙම දුවන පයින් ගති තියෙනවා. ඒ වගේම වීර්ය ගත්තොත් ඒ වීර්ය ආරද්ධ විරිය නැත්නම් ආරම්භ ධාතු වශයෙන් පෙන්නන විශාල ශක්තිය අවශ්‍ය කරන විශාල කැපකිරීම අවශ්‍ය කරන වීර්ය වෙනුවට දැන් ඥාන සංප්‍රයුක්ත වීර්යක් මෙතනින් එහාට ඕන වෙනවා. උමතල තුනා වීර්යක් ඕන වෙනවා. ඒකට කියනවා පග්ගහිත විරිය කියලා. ආරද්ධ විරිය මෙතනින් එහාට යන පග්ගහිත විරිය කියනවා. පග්ගහිත විරිය කියලා කියන්නේ ගත් භාරය වගකීම බිම නොතබන වීර්යයක්. මෙතෙන් එනකම් වගේ බිම දාන්න ඉඩ තියෙනවා. යාට සැක නිසා සමාහලට ගුරුරයා මාරු කරන්න ඉඩ තියෙනවා. ක්‍රමේ මාරු කරන්න ඉඩ තියෙනවා. භාවනා මධ්‍යස්ථානේ මාරු කරන්න තියෙනවා. ආනාපාන වල වෙන එකක් ගන්න ඉඩ තියෙනවා. නානා ප්‍රප්‍රකල තියෙනවා. මොකද මෙතන ආවට පස්සේ මෙතන තියෙන තලසුණකම නිසා මේ වීර්ය පන්නරයක් ලබනවා. පග්ගහිත විරිය කොයි જાති ආවත් මේකමයි මාර්ගය. මේ වෙලාවේ බැරුණාට මම හිත හරි මේ කරනවා කියලා ඒ කරට ගත්ත වීර්යයක් තියෙනවා බිමනොත් අබන වීර්යයක් එනවා පග්ගහිත විදිය කියලා ඒ වගේම සතියත් ඊටාම සූක්ෂමව කොටිම කියනවනම් අරමුණක් නැතුව අරමුණට එල්ල කරලා ඇති කරගත්ත සතිය අරමුණ නැතුවත් කඩා ගන්න නැතුව ඉදිරියට යන්න අවශ්‍ය කරන ඒ ඒ සතිය සුපතිත්‍ත්‍ය සතිය කියලා කියනවා එතකොට සතිපට්ඨාන සතියක් බාටපත් වෙනවා. ඒ කියන්නේ මෙතෙක් වෙලා ඒ සතිය පදනම් උනේ අරමුණේ. ඒ සතිය පදනම් උනේ බුද්ධ ධම්ම සංකේතයේ ශ්‍රද්ධාවේ අරිමේ පදනම් කරනවා. දැන් දන්නවා යන මාවතේ මං සලකුණු නැහැ. හැබැයි ආපු පාර හරි බව දන්න ඕනනම් ආපහු යන්න පුළුවන් බව දන්න. ඒ නිසා ඉදිරියට යන මේ ශ්‍රද්ධාව මේ සතිය සුපතිත්‍ත්‍ය සතියක් වෙනවා. මනාකොට පිහිටි සතියක් වෙනවා. එතකොට මේ යෝගාවචරයට මේ පරියන්කේ ඉන්නකොට සද්දයක් ඇහුණත් වේදනාවක් ආවත් හිතවිල්ලක් ආවත් ඇලේශිය බිම තියන්නේ. එයා දන්නවා මේ හිතවිලි වේදනා සද්ද කියන දේවල් తాවකාලික දේවල්. ඒවා මේ අර පාළු ඉදමට ඕන තරම් වැද ගන්න ඉඩ තියෙනවා. වැදිනකත්ම දෙනවා ඒලා. වැදුනට ඔක්කොම తాවකාලිකයි. මෙවට අසංඛීරං අසංකුප්පං කියන විදිහට මේ එන බාහිරින් එන ශබ්ද වේදනා හිතිරට ගැටෙන්න ගියොත් කෙලස් ආය අවිසිලක් වෙනවා. ආය බද්ධේ කරත්ත භාවේ නෙමෙයි එන්නේ විවේකේ නැති කරගන්න. කැළඹිල්ලක් ඇති වෙනවා. දැන් මට තියෙන්නේ කවුරු මොන જાතියෙන් ඇවිල්ලා මේකට ගල් ගහුවත් වැලි දැම්මත් කටුකොල් දැම්මත් පුදුමාකාර ඉවසිල්ලකින් ඒව ඉවර වෙනකන් ඉඳලා අර්ථිමුණු සති ධාරාව සති මාත්‍රාව සුපතිච්ච සත්‍යයක් වාට එන්න තමනාකොට බීටි සත්‍යයක් වාටපත් කර ගන්න ඕනේ. බාහිරින් කරන්න පුළුවන් එකම දේ තමයි මේක කඩන එක. මගේ කියන ශක්තිය තමයි හිත වට ගන්න නැතුව යන්නේ කියලා. ඒ ඇති වෙන ඒ සුපතිත්ත්‍ය සතිය යෝගාවචරයට බත් තේලක් කරා වගේ. බුදුම වෙනසක් ඇති කරනවා මෙතනින් එහාට යන්න. ඒ වගේම සමාධියත් මෙතෙන්ට එනකන් සාමාන්‍ය තියෙන සමාධිය සමත සමාධි විපස්සනා සමාධි වශයෙන් ප්‍රධාන වශයෙන් ලෝකේ දෙකක් තියෙනවා. මෙතෙන් දෙන්න විපස්සනාව කෙරුවත් උපචාර සමාධියක් අවශ්‍යයි. එතන නීවරණ නැති බව නීවරණ නැති බවට විශ්වාසය අවශ්‍යයි. ඒක සාමාන්‍යයෙන් සහතික කරලා කියන්න පුළුවන් සමත සමාධියදී විතරයි ධ්‍යානයකට ගියාට පස්සේ අපිට කියන්න පුළුවන් දැන් බංකරක් ඇතුළට ගිය සෙබලෙක් වගේ නැත්නම් බලකොටුවක් ඇතුළට ගිය හමුදාවක් වගේ මේකට පහර වදින්නේ නැහැ කියලා. නමුත් මේ විපස්සනා සමාධියට එහෙම ස්ථිරතාවයක් නැහැ. එතන එතන උපයන්න ඕනේ. අන්නේ මේ එතන එතන උපේන සමාධියක උනත් කියලා කරන්න පුළුවන් ගතියක් මෙතෙන්දී එනවා. නීවරණ එනවා තමයි. නමුත් මට දැන් මේක ජය ගන්න පුළුවන් කියලා. එතකොට මේ දැන් මේ පෙන්වන්න හදන සමාධිය සමාධිය අපිට විස්තර කිරීම සඳහා තොරතුරු ගන්න වෙන්නේ සමත සමාධියෙන්. සමත සමාධියේදී කියනවා මෙතෙන් යනකොට ඇති වෙන සමත සමාධියේ හිතේ ලක්ෂණ 10ක් එනවා. ඒ ලක්ෂණ 10 නැවතත් මේ බද්දේකරත් සූත්‍රයේ කියපේකමයි තියෙන්නේ. අතීතානුසහවනං චිත්තං විකෝපාන පරිච්ඡං අනාගතපටි සමාධිස පරිපන්තෝ අනාගත පටිකංකරං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ කියලා සමත සමාධියක් පෙන්වනකොට අටවචන් වහන්සලා පෙන්වන ලක්ෂණ දෙකක් පෙන්වනවා අතීතය අනුව යන්නේ හිත පශ්චාත්තාවයට වැඩි සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා අනාගතය අනුව සිහිනවන්නේ හිත වික්ෂිප්ත භාවයටපත් වෙලා ඇවිස්සලා සමාධිය කැඩෙන්න ඉඩ තියෙනවා කියන දෙක යෝගාවචරය දැන් කාරණා වශයෙන් දැනකට මගේ හිත අතීතෙත් නෑ පශ්චාත්තාපෙකුත් නෑ හිත විසිරලත් නෑ අරමුණුකුත් නෑ නමුත් සමාධියක් තියෙනවා කියලා විපස්සනා සමාධියක් පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. ඒ කියන්නේ අතීතං ඥාන වාගමෙය නප්පච මේ නප්පටිකාංකේ අනාගත. අතීතයේ පිළිබඳ ලුහු බැඳ යාමකුත් නැහැ. අනාගතයේ පිළිබඳ තිගැස්මකුත් නැහැ. ඒ නිසා අතීතේ ලෝබන යාමෙන් ඇති වෙන පුළුවන් පශ්චාත්තාපේ නැති බව හොඳටම දන්නවා. ඒ නිසා ඇතිවෙච්ච සමාධිය තේරෙනවා. ඒ වගේම යම් විදියකට හිතවිල්ලක් ඇවිල්ලා අතීතයට ගිහිලා පශ්චාත්තාපයක් આવොත් එතකොට අතීතයට නොගියන පශ්චාත්තාපේ නොවන සමාධිය මේකය අතීතයට යන පශ්චාත්තාප වෙන සමාධිය කැඩීම මේකේ කියන දෙක තේරුම් ගන්න. මේ දෙකේ වෙනස අද්දුතු වශයෙන් ప్రత్యක්ෂ වශයෙන් තමයි තේරෙන දැන් හිත අතීතයට ගිහලා පශ්චාත්තාප වෙලා සමාධිය නැහැ. ඒකට නොසැලී සිටීම තමයි මෙතන හම්බෙන ආශ්චර්ය ධර්මය. නොසැලී සිටීමෙන් හිත අතීත යන ගතිය නැති වෙච්ච ගමන් පශ්චාත්තාප නැති වෙච්ච ගමන් ආය සමාධිය තහවුරු කර ගන්න පුළුවන්. එමේ හිතපු ගමන් අනගතයට දුවනවා. දුවලා සිහිනමවනවා. ටිකක් සීමටි කරනවා. ඒකට සමාධිය නැහැ. ඊට පස්සේ යම් වෙලාවක හිත ආපහු එනවනම් සමාධියට පුහුණු කරපො නැති එක්කනට තියෙන්නේ අසංකුප්පයක් ඇති වෙනවා. කිපෙනවා අයියෝ මෙච්චරත් කරලා මෙච්චර දිනු සමාධියේදී අනාගතයට යනවා සැලසුම් හදනවා කියලා කිපිලා ආපහු ඇති එන හිතත් තාම කිලිට වෙලා තියෙනවා. මෙතෙන් එනකොට මේ විපස්සනා කියන ආශ්චර්යය තමයි ගියාට කමක් නැහැ. ආපහු එනකොට නොසලෙන මනසකින් දැන් ඉස්ස මෙතෙක් තිබුණේ සැලෙච්ච කුප්පවිච්ච සමාධියක් දැන් මයි ළඟ නැහැ කියලා දන්න නිසා හානිය දිගට යන්නේ නැහැ. විච්ච හානිය දිගට යන්නේ. ඒ වගේම අරමුණ පිළිබඳ රාගය ඇති වෙලා දැන් ඇති වෙලා තියෙන මේ සීතල සමාධිය පිළිබඳ රාගය ඇති වෙලා ඒතර අරමුණක් නැහැ එතන. නමුත් අරමුණ ගෙවන් දෙමෙ තියෙන රාගය ඇති වෙලා හිත ඒකට නතු වෙලා ප්‍රීතිර සුඛයට යනවා ඒ සමාධිය කරනවා. එහෙම නැත්නම් මේ අරමුණ පිළිබඳව ද්වේෂය මතුවලා මේක කොච්චර බැලුවත් අහුවෙන්නේත් නැහැ. එහෙම නැත්නම් පාළු ගතිය, තනි ගතිය කියලා ද්වේෂය මතුවලා එතන සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ දෙකත් හොඳට කලප ගන්න ගන්න. ඒ වගේම නිදිමතට වැටිලා තීන මිද්දට එන්නේත් නැහැ. අධික වීර්ය නිසා කිපෙන්නේත් නැහැ. කැළඹෙන්නේත් නැහැ. මෙන්න මේ 6 හරියට කඹේ විදිනට වගේ වෙන් වෙන් වශයෙන් දැක ගැනීමේ ශක්තියක් ඇත්තටම යෝගාවචරය තියෙන. හැබැයි ඒක තමන් ළඟ තියෙන බව තේරුම් ගන්න උංගෝ කල් ගිහිල්ලා. නමුත් මේවා ආධුනිකයට උපමාන බවටපත් වෙනවා. අතීතය යන්නේ නැහැ, අනාගතයට යන්නේ නැහැ. ආස අරමුණට ආස කරලා ඇලී ගන්නෙත් නැහැ. ගැටිලා බැඳී ගන්නෙත් නැහැ. මේ ගැටිලා අවශ්‍ය ගන්නෙත් නැහැ. නිදිමතට යන්නෙත් නැහැ. ඕන රෙඩි ක්ලොප් වෙන්නෙත් නැහැ. එනේ මේක අගය කරන්න පුළුවන්. මෙන්න මේක ඒක තේරුම් ගත්ත දවසේ යෝගාචර තේරුම් පටන් ගන්න වෙනවා යුද සෙකුලෙකුට යුද පිටියකදී තියෙන හික්මීම වාගේ මේ මරණයට පත් වුණත් රට වෙනුවෙන් ජාති වෙනුවෙන් ගත්ත දේ නිසා හික්මීම ලොක්කට වුන් කරන දෙන ගතිය වගේ තියෙනවා නම් ඒ යුද්ධ දිනන්න බලනවා. ඉතින් මේක ඉතාලකට වෙනවා මේ විපස්සනා වෙදී අපිට තියෙන নানা ආකාර බාධක තියේදී මේ ලැබිච්ච චිත්තක්ෂණය බේරා ගැනීම සඳහා. ඉතින් මෙතනදී මට මතකයි ඔය අචන් රම්ගේ නිදර්ශනයක්. ඒක ඒ ස්වාමීන් වහන්සේ ඒකට මේ සම්බන්ධ කරලා කිව්වේ නෑ. නමුත් ඒක මෙතෙන් ගන්න පුළුවන්. උන්වහන්සේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා මේ ඉංගලන්තේ ඉන්න කාලේ දවසක මේ තාත්තත් එක්ක වාහනේ යනකොට වාහනේ නැත කරලා පේමන්ට් එක ඉඳද්දී මොන පදනමේද මන් දන්නේ තාත්තා කියලා කියනවා ඔබ මොන හිතුවක් කාර්කම කෙරුවත් ඔබ කවුරු කාගෙන් කොටි ගහලා මොන නින්දාටපත් වුණත් ආපහු ගෙදර වරෙන් මගේ ගෙදර උඹට විවෘත බව මතක තියාගන්න කියලා. බාපව ගෙදර එනකොට මම කවදාවත් උඹ එලවන්නේ නැහැ. ඉතින් ආචාර්යන් කියනවා මට තේරුනේ නැතුව මේ තාත්තා මේ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් තේරෙනවායි කිව්වා තාත්තගේ තියෙන ආදරේ. රට්ටු උඹට ගැහුවත් බැන්නත් උඹ වැරද්දකට හෝ අනුන්ගේ වැරද්දකට උඹ ගෙදර ආවත් ගෙදර දොර වහලා නැහැ කියලා. නැත්නම් සමහරට තාත්තා කියනවා තෝ ඵලයන් තෝ අපේ ಜಾති නැති කරුවා කුල ගෞරව නැති කරුවා මගේ නම නැති කර කියලා වහන්න පුළුවන්නේ. උඟ දෙනෙක් හිතනවා ඒක පීතෘත්වය කියලා. නමුත් පීතෘත්වය නම් ඌ එතන මෙත් ඇහුවත් ඌ මන්දාවියෙක් වෙනවා. ඌ එහෙම නැත්නම් ඒ රට නාශිකන හොරෙක් වෙනවා. අනිත් වගේ තමයි අපේ හිත අනා අතීතයට ගිහිලා පශ්චාත්තාපෙලා නැවත gederena වෙලාවේදී අපි ඒ හිතට තෝ ඵලයන්ද කියලා කිව්වොත් ඒ හිතේ තියෙන එකයි කෙලෙස් විතරයි. හිතට කියලා තියෙන්නේ ඒ සංසාරයක් කෙලස්ගත වෙච්ච මේ හිත ඕකට යන එක නෙවෙයි පුදුමේ තියෙන්නේ. වැදගත් දේ තමයි කෙලස් වල ඉන්න බව නැවත දැනගෙන නැවත එනකොට එන එක අන්නේ එන හිතට අකුල හෙලන්න එපා. ඒ වගේම අතීතය ගැන සැලසුම් හදනවා කියන එක මානව ධර්මයක්. මේ භාවනාවට ඒක පොඩ්ඩක් අපි අයින් කරන්න ඕන වුණාට මේක ඇති. ඉතින් ඒ වගේ හිත අතීතයට ගියා අනාගතයට ගියා සැලසුම් හදුවයි කියලා. එයා ආපහු ගෙදර එන වෙලාව තියෙනවානේ. අරමුණට එන වෙලාව. එතනදී හිත කනගාට වෙනවයි කියලා කියන්නේ ඒ ඒකට වෛර කරනවායි කියන්නේ. ඒ නිසා කොහේ රත්යද ගොවත් හිත නැවත ගෙදර එන වෙලාවදී මේක බාර ගන්නවයි කියලා කියන්නේ පුංචි ආදරයක් නෙවෙයි. පුංචි ආභෝධිකුත් නෙවෙයි, පුංචි මේරිච්චකමකුත් නෙවෙයි. ඒ නිසා හොඳට මෙහිතර කියන්නේ මම බාධානවා. වරින් වර මේ වගේ හිතුවක්කාරකම් යනවා, රත්යාදු යනවා. නමුත් ගිහිලා එන්නේ ඒක තමයි වටිනාකම කියලා. එතකොට මෙතනදී මේ විපස්සනා සමාධිය ඒ උපචාර මට්ටම ඉක්මවල යනවායි කියලා කියන්නේ සමාධියක් කැඩෙනවා. සතියක් කැඩෙනවා. කැඩුනට කැලිච්ච සතිය සමාධිය ගැන නෙවෙයි චෝදනා කරන්නේ නඩු කියන්නේ ආපව හිත නිසිතනට එනකොට නොසැලෙන මනසකින් එහෙම නැත්නම් කම්පිත නැති මනසකින් මේක බාහිර ගත්තොත් විතරයි මේ හිත හදන්න පුළුවන්. දැනුවම් කරන්න ගත්තොත් කියපුවම අය පිපාසයට වතුර දෙනකොට උණු වතුරක් කරුවා වගේ උණු වතුර දුන්නා වගේ හරියන්නේ ඉතින් මෙන්න මේ ටික මෙතනදී වෙනවා කියන එක ස්වභාවයෙන් වෙන එකක් නන් නෙවෙයි. හිත පිට ගියාට අතීත අනාගතය අනුව හෝ අරමුණේ ගැලීම් ගැටීම් නිසා හෝ නිජමත හෝ අධික වීර්ය නිසා හිත පිට ගියාට ඒක නෙවෙයි අරුමේ. දැන් මේක මේ චිත්ත විවේකයක් හදාගෙන උපදි විවේකයක් ගන්න සූදානම් වෙන හිත අර වගේ ගිහිල්ලා ආපහු එන එක අනිවාර්යයෙන් මගේ කරන්න ඕනේ. වෙච්ච වැරද්දට දඬුවම් කරන්න අරකයි එන හිත බාර ගන්න පුළුවන් නම් මෙතනදී ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා ශ්‍රද්ධා බලය විරිය බලය සති බලය සමාධි බලය ප්‍රඥා බලය බවට පන්නරයක් ලබනවා මේ පන්නරේදී යෝගාවචරගේ විශාල උපේක්ෂාවක උපේක්ෂාවකින් අනුග්‍රහ කරන්න වෙනවා. මේ කොච්චර සති බලයක් තිබුණත් ඒක අසත්‍යමත් වෙන්න ඉඩ තියෙනවා ඒකට කමන්නේ. මේ කොච්චර ලස්සන වීර්යයෙන් සම්බර කරගෙන ගියත් නින්දර වැටෙන්න ඉඩ තියෙනවා, අවිස්සෙන්න ඉඩ තියෙනවා කමක් නැහැ. මෙච්චර සුපතිච්චිතයි කියපු සතිය සමාහලාවට නැති වෙන්න ඉඩ තියෙනවා. අප්‍රමාදයට වැටෙන්න ඉඩ අසත්‍යමත් වෙන්න. නමුත් නැවත එනකොට ඒකට හොස දික් කරගෙන රොස්පරොස් කරනවට වැඩිය ආපු තැන ඉඳලා හදාගෙන යන්න නම් පශ්චාත්තාවයෙන් තොරව අසත්‍ය පිළිබඳව පශ්චාත්තාවයෙන් තොරව ධර්මගතිය අවශ්‍යයි. ඒ වගේම සමාධිය කියන එක හරියට හොඳ වෙලාවල් තියෙන කැඩලා යනවා. කබරය පොලේ ගැහුවා වගේ, පුවක් හිට ගලේ ගැහුවා වගේ කුඩු සුනුසු සුනුසුම වෙලා යනවා. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ඒ බව දැනගෙන ආපහු හිත සමාජ මට්ටමට ආවට පස්සේ අර නඩු අහන්න යන්නේ නැතුව කිපෙන්නේ නැතුව මේ තීර තැන ඉඳලා හදාගෙන යනවා කියන්නම් තමන් පිළිබඳ පුදුමාකාර මෛත්‍රියක් අවශ්‍ය කරනවා. තමන් පිළිබඳ පුදුමාකාර ඉවසන ගතියක් අවශ්‍ය කරනවා. මෙතනින් තමයි යෝගාවචරයා තව කෙනෙක්ගේ වැරද්දක් ඉවසන්නේ තව කෙනෙකුට අනුකම්පා කරන්න ওই වෙච්ච දේවල් වලින් වහා තීන්දුව නොගෙන එක සිද්ධියකින් එක රැයකින් සී තීන්දුව කරන්න නැතුව නැවත නැවත වෙන්න දෙන්න තියෙන තලසුණාකම ඇති වෙන්නේ ඒ විදිහට ඒ ඇති වෙච්ච උපචාර සමාධිය අර්පණ සමාධියක් වගේ ඒකට කියනවා විපස්සනා පැත්තේ කියන අර්පණ සමාධියක් කියලා වෙන්න පටන් අරගත්තොත් වැරදි හෝ කලබල හෝ පීඩා හෝ බාධා නැති නිසා නෙවෙයි මේ සමාධිය එන්නේ එන වැරදි කරදර පීඩා වලට නොසැලී සිටීමේ ශක්තියක් තමයි ළඟ තියෙනවා කියලා කිය කෙනාට පමණයි ඔය බද්දේ කරත් එක් වෙන්න පුළුවන් ඉන්නේ ඉස්සරහට එන මේ උපදි පිළිබඳ විවේකයේදී ගොඩ එන්න පුළුවන්. ඒකට කියන්නේ විසම ලෝකේ සමහිත පවත්තන්න ඉගෙන ගන්නවයි කියන එක. ලෝකයේ සමබර කරන්න හදන එක තමයි සදාචාරවාදියාගේ හැටි. ඒ මිනිස්සු ලෝකේ කටකෝල් කියනවායි කියලා හංගෙලනවා. මිත්‍රිණිය කරන්නේ Taman සරප්පු දෙකක් දාගන්න එක විතරයි. ඒකට ලෝකෙම අහන්නේලෝ වගේ තමයි. ඒ නිසා කරදර නැති එකක් අපි බලාපොරොත්තු වෙන්න නරකයි. ඒ කරදරය ඕන එක මුලමදාග කියලා එකක් තියෙනවා. මැද වෙනකොට අපි නොසන්සුන් වෙනවා. වහා ක්‍රියාත්මක කරන ප්‍රතික්‍රියා කරනවා. එතකොට කර්මෙට ඉදෙනවා. කිසියම් න්‍යාය පත්‍රකින් තොරව වැඩ කරන මේ මානසිකාරේ අන්සම්පූර්ණ පාලනයෙන් ගිලිනවා ඔලොමල වෙනවා ඕන දෙයක් වෙච්චාවයි කියලා අපේ හිත මේ තීරණ කිරීමේ ශක්තිය නැති වෙනවා. නමුත් මෙතනදී පුළුවන් නම් මේ තද බල දහන අවස්ථාවේ අනේමට තීන්දුවක් නොගෙන විනිශ්චයකට නොඑළඹී චේතනා පහළ නොකර මේ කලබිච්ච සංසිද්ධ අවස්ථාව කලබල වෙච්ච අවස්ථාව සංසිඳන පැත්ත බලන්න. මේ අමලිය කරදරේ ගෙවන් වෙන පැත්ත බලන්න පුළුවන් වුණොත් විතරක් ඒ යෝගාවචරණ මේ අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා විස්තර කරපු කාය විවේක චිත්ත විවේක කියන මට්ටම විතරක් නෙවෙයි තරුවචනන්සේ සුවිශේෂී වශයෙන් විස්තර කරන්න දීච්ච මේ උපදි විවේකයට යන්න හිත හදා ගැනීමක් කරනවා. ඉතින් මෙතනදී මේ භාවිතාල කැපකිරීමක් කරන්න වෙනවා. ඒ පැකැපතිරීම තමයි ප්‍රධාන වශයෙන් කියනවා තමයි මෙතෙක් ගෙනාවු රුචි අරුචිකන් ටික තමයි මම මෙතෙක් කළා Taman ගෙනන්නේ පෞද්ගලිකත්වයක් කියලා මම ආවලා මට මෙහෙම තියෙන්න ඕනේ අරහෙම තියෙන්න ඕනේ කියලා අපිට තියෙනවා ඒ අගයන් ආඩම්බරයක් පොදිය. ඔය පොදියෙම විම තියන්න වෙනවා. හැබැයි එකවර නෙවෙයි. ටිකෙන් ටිකෙන් ටිකෙන් එහෙම විම තියෙනකොට තමයි අපට ඒ උපචාර මාත්‍රයේ මෙතුමන සමාජයේ විපස්සනා අර්පණාවකට කිට්ටු කරන්න පුළුවන් වෙන්නේ. ඒ විපස්සනා අර්පණාට කිට් වෙනකොට තියෙන සමාධිය විස්තර කරනවා ඒ විසුද්ධි මාර්ග අටුවාවේ ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝ විය නිචලං තපේති කියලා. දැන් මෙතනදී අත්‍තරම අරමුණ තියනට නෙවෙයි නමුත් අරමුණ ගෙවම් කරලා ඇතු වෙච්ච තියෙන විවේකය දන්නවා තමයි. ඒකේ නිරන්තරම් එකෙන් ඒකාකාරව නිරන්තරව කරගෙන යනකොට නිරන්තරව යනවයි කියලා කියන්නේ වෙන වෙන වැරද්දේදී කළ යුතු ප්‍රතිකර්මය දන්නවා දැනගෙන නැවත එකලස සකස් කර ගන්න. ආන්නේ මේකල සකස් කරගෙන යනකොට දිගින් දිගටම දිගින් දිගටම නීවරණ බාධාවල් තොර වෙන්න පටන් ගන්නවා. එනින්නේ නීවරණට අවශ්‍ය ප්‍රතිකර්මය කරනවා. ඒකට ප්‍රතිපක්ෂයෙන් අනවිභූත ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් අභිභූත නොවුයේ අරමුණයි හිතයි සමාන වේගයකට වැටෙනවා. එහෙම නැත්නම් මේ වෙනකොට සාමාන්‍යයෙන් නම් කියන්නේ තර්කමනසනම් කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙවිලයි කියන. බලාගෙන යන කියපු අරමුණ නැති වෙලා කියලා. නමුත් අරමුණ නැති වුණාට භවයේ පවතිනවා හිත මේ ක්‍රියාවලියක චලනයක එතන සහැල්ලුවක එතන ආලෝකයක මුඛාකාර දෙයක එල්ලීගෙන තියෙනවා. නිසා අරමුණේ විස්තරියක් වුණාට රූප ධර්මයේම විස්තරියක් වුණාට අපි 100%ක්ම රූප ධර්මයෙන් ඈත්ලා නෙමෙයි. තර්කහිත එහෙම කියන්න හැදුවට එහෙම එකක් නැහැ. හොඳට තමන්ට පේන බැලුව සමාට ආනපන උනත් පේනවා. එහෙනම් දැන් ඒ වෙනුවට ආනපන නියෝජනය කරන කම්පන චංචල ගතියක් පේනවා. නැත්නම් ආලෝකයක් පේනවා. ඉතින් ඊයේත් ඔය ප්‍රශ්න වලට කලිමුත් ප්‍රශ්නයක් ආවා. මේ වෙලාවේදී මේ පේන ඉතාම සියුම් කම්පන චංචල ගතිය වායෝ පොට්ටප්ප ධාතුව නියෝජනය කරන එකක්ද? එහෙම නැත්නම් මේ ජීවිතය අවශ්‍ය කරන මූලික තියෙන ශක්තිවල රූප ධර්ම සියල්ලගේම ප්‍රාථමික අවස්ථාව වෙන ප්‍රාග් අවස්ථාව වෙන ශක්තිය නියෝජනය කරනවාද කියලා ප්‍රශ්නයක් මතු කරා. ඇත්තටම වායෝ පොට්ටබ්බ ධාතුව නිසා ඇති වෙන චංචලේ නම් කයේ මේ මේ සූක්ෂම බවට එහෙම නැත්නම් කයට එන ප්‍රසාද රූපයටයි වැටෙන්නේ. හිතට නෙවෙයි. ඒක ගෙවන් කරුවට පස්සේ හම්බෙන මේ සීලු ධාතු ගුණයන්ගේ මූල අවස්ථාව වෙන මේ චලනය නැත්නම් ආලෝකය එහෙම නැත්නම් මේ සහැල්ලු බව අරමුණු වෙන්නේ හිතටමයි. කිසියම් ඇහැකන දිවනාසය කය කියන ඉදරංගෙන් නෙවෙයි. ඇහැකන දිවනාසය කය කියන ඉදරංගෙන් අරමුණු වෙන තවාකල් ලැබුව පට වියපෝ තේජෝ වායෝ කියන හතරමහා භූත කොටස් වලට යනවා. නමුත් මේ හතරමහා භූත කොටස් හරියට රත්පත් අතු හැල් ටිකක් වතුර මුට්ටු වතුර මුට්ටියකට දාලා කෙනෙකුට බෙන්නන්න පුළුවන් මේ හාල් මේ වතුර කියලා. මොකද මේක හොඳට ලිපි පොඩි තියලා හැඳි ගන්නකොට හැඳි ගෑවිලා යනවනේ. මේ වතුරයි මේවා හාලුවේ කියලා වෙන් කරගන්න බැරුව. එතකොට මේකට වතුර කියන්න බෑ හාල් කියන්න බෑකට කැඳ කියලා කියන්නේ. අනිත් වගේ තමයි මේ හතර මහ භූතයන් හොඳට විනිවිද ගියාට පස්සේ මේ සියල්ලම කැඳ ගෑවෙනවා. හැඳි ගෑවිලා යනවා. හැඳි ගෑවුනට පස්සේ දැන් අරමුණ වෙන්නේ හිතට පමණයි. අන්නේ රූප ධර්ම නියෝජනය කරන්නේ කම්පන චංචල වේගය නාම ධර්ම කම්පන චංචල වේගය හා සමාන වේගයකට එන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්ට වෙනකොට මමයා කියලා මේ මම මේ මම නොවේ කියන සීමාව කඩලා යනවා. මේ ආස්වාදපස්වාසි කියන්නේ කොහොයාගන්න බැරුව යනවා. අනිත් එක භාවනා කරලා මෙනෙහි කරන්න දෙයක්වත් නැහැ. හැබැයි භාවනාවක් කෙරෙනවා. මේ වගේ වෙනස්කම් වගේක් වෙලා තමයි වීම හරහා තමයි මේ හිත අර අරමුණ දැන් අරමුණ කියලා කියන්නේ ආස්වාස්වාස වායෝ ධාතුව වායු පොට්ටබ්බ ධාතුවම නෙවෙයි. නමුත් රූප ධර්ම නියෝජනය කරන තනකොත් එක ආද වීමක් ආලිංගණයකටපත් වෙනවා. ඒක වෙන්නේ නැහැ. ඔය ඉස්සල්ලාම විවේකයේ ආවට ඒක වෙන්නේ නැහැ. විවේකේ ලැබිලා බොහෝ වෙලා ඒ විවේකයේ සිද්ධ වෙන්න වෙන්න ඕනේ. ඒක තමයි භාවනා කරනවා කියලා කියන්නේ බහුලීගත කරනවා කියන මෙතන කියන්නේ මනුබ්‍රූහය කියලා අනුබ්‍රූහණය කියලා කියන්නේ තනවා වඩනවා කියන අදහස. ඒ ලැබිච්ච විවිධකේ එනකොටම ටිකක් කලබල ගතියක් තියෙනවා මේ සංසන්දනාත්මක. හොඳට ඒක සිද්ධි වෙන්න සිද්ධි වෙන්න සිද්ධි වෙන්න නිකන් මණ්ඩි මිදෙනවා වගේ. ඒක තැම්පත් වෙනකොට ඒ යෝගාවචරයට තේරුම් ගන්න පටන් ගන්නවා දැන් භාවනාව කරන්න දෙයක් නැහැ. හැල්මේ යන්න පටන් ගන්නවා. මෙතනදී තමයි ඔය ඊගාවට තියෙන නාම ධර්ම විශේෂ වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම පිළිබඳව ස්වභාවිකව දොර ඇරිලා යෝගාවචරයට අදාළ චරිතාංගය අනුව එක්ක වේදනා එක්ක සංඥා එක්ක සංස්කාර කියන තුنين එකට බාධාවකින් තොරව ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්නේ. ඒක කවදාහක්වත් මේ වගේ ලැබිච්ච විවිකයක් තුළ අනිච්ච දුක්ඛ අනත්තම් කියලා හෝ එන්න මේක දෙතිස් කුණක භාවනා කරලා හෝ එහෙම නැත්නම් මේ 18 රස විපස්සනා කරලා හෝ දොර අරින්න යන්නේ නැහැ. දොර අරින්න කිව්වත් අරින්නේ චේතනාවක් ඉස්සර කරගෙන. අමෝරාවේ. දොර ඇරෙන්න හදන එක තමයි කරන්න තියෙන්නේ. ඒක හරියට කියනවා නම් යෝගාචර භාවනාවට වාඩි වෙලා ආස්වාස් ප්‍රසවාසයේ එනකන් ඉන්නවා මිස පිඹින්න යන්නේ ආස්වාස් ප්‍රසවාසයේ ගන්න යන්නේ හුස්ම ආයසෙන් ගන්න නැතුව වගේ. මෙතෙන්වත් ගිහිල්ලා හොඳටම විස්රාම වෙනකොට ඒ නා රූප ධර්ම වල හොඳටම සමතුලිත භාවය එකිනෙක ආද වීම එකිනෙක ආලින්දනය වීම එකිනෙක ගැළපීම වෙනකොට මොකක් හරි නාම ධර්මයක් දිගේ දොර ඇරෙන පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාව වෙනකොටමත් තාම මේ කියන අපි කියනවා නම් සතර සතිපට්ඨානේ කායන වසන ඉවර කරලා වේදන වසන චිත්තාන වසනවට යන්න අපි එළඹිලා වාසය කරනවා එහෙම නැත්නම් දුරටට ඇවිල්ලා තියෙනවා. අන්න එතෙන්ට ඇවිල්ලා ඉන්න මේ අවස්ථාව වෙනකොට යෝගාවචරයට සාධාරණව මේ උපේක්ෂාව කියන එක වැටහිලා තියෙන වෙනවා. මේක කඩාගෙන ගිහිල්ලා කරන්න දෙයක් නැහැ. වෙන දේ හරහා තමයි යන්න වෙන්නේ. පැමිණි දුක් පැනිරහයි කියන ක්‍රමයේ තමයි යන්න වෙන්නේ. අපිට බලන්න මේක දෙයක් නැහැ. ඇති හැටිය තමයි බලන්න වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලාවත් බලන්න ඕනේ. ඇති හැටි බැලීමයි කරන්න තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ නිවනේ ලාවට ගඳ වදින්න පටන් ගන්නවා, සුවඳ වදින්න පටන් ගන්නවා. තමයි මෙතෙන් ඇවිල්ලා තිනවා කාය විවේක මේ වචී සංකාර කාය සංස්කාර සංසිඳුලා. ඒ සංසිඳුවෙන්දී යම් ප්‍රමාණයකට පාවාදීමක් කරලා කැපකිරීමක් කරලා අපි මේ ගත්ත විවේකයේ හරහා එන්න නම් සෑහෙන උපේක්ෂාවක ඉන්න ඕනේ. අන්නේ උපේක්ෂාවේම සූක්ෂම වීමක් තමයි ඉදිරියට යන්නේ. ඒ නිසා මෙතන ඊටාම තීර්ණාත්මක නිසා මෙතෙන්ද ගිය කෙනාට කියනවා අපේ පසුකාලීන ආචාර්යින් වහන්සේලා චුල්ලසෝතාපන්නයි කියලා. එයාට සෝවාන් බව දැන් ලාවට ඇවිල්ලා. තේරෙනවා දැන් කළ යුතු දේ. හැබැයි තාම 100%ක්ම නිවැරදි පාරේ මේ යයි කියලා විශ්වාස කරන්න බෑ. නමුත් මෙතෙන් ආපු කෙනාට වෙන කෙනෙකුගේ උපදේශයකින් තොරව යම් ප්‍රමාණයකට ගැටි ගහ ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. අර ඊයේ අපි ප්‍රශ්න සාකච්ඡාවේදී කිව්වා වගේ යෝගාචර තේරෙනවා මේ ඉන්දියාවේ කොච්චර තටමැව්වත් කොච්චර චේතනා පහල කරත් කොච්චර කැමැති වුණත් මේක හේතුඵල ධර්මයක් මෙතන වැඩ කරන්නේ අපිට කරන්න තියෙන එකම අනුග්‍රහය තමයි ඒ හේතුඵල ධර්මයට අවුල් පාසක් දාන්න නැතුව නිසිනින්දේ අන්න දෙන එක ඒ නිසිනින්දේ යනකොට යන්නෙම කය විවේක චිත්ත විවේක උපරිවේක කියන පාරේ තමයි මම යා ඉන්නා තාක්කල් එනතම මම අරයත් එක්ක මෙහත් එක්ක ගලපන මාන්නේ තියෙන තාක්කල් එහෙම නැත්නම් තෘෂ්ණාව තියෙන තාක්කල් කරන්නේ අපි මේ අනාකූල ප්‍රවාහයට ආකූල කරගන්න එක තමයි චේතනා මාර්ගයෙන් ප්‍රාර්ථනා මාර්ගයෙන් අදිෂ්ඨාන මාර්ගයෙන් নানা ප්‍රක්‍රම විදිහට මේක වඩා හොඳ දේ ගන්න හදනවා වඩා හොඳ දේ වෙන්න හදනවා මිසක්කා එහෙම ගන්න යන්නෙම මම ආයනේ හරහා තමයි නැත්නම් මේ සක්කාය දිට්ඨිය හරහා තමයි මාන්නේ හරහා තමයි. තෘෂ්ණාව හරහා තමයි. නැත්නම් දැන් මේ වෙනකොට ඒවා නැති වෙලා නැහැ. නමුත් යෝගාචරයට තේරෙනවා මෙතනදී කල යුත්ත මොකද්ද නොකල යුත්ත මොකද්ද කියලා. එන්න ඒ දෘෂ්ටි හරියන එකත් පෙරදැක්මක් කියන තිච්චින් චානපගම්ම ශීලවා දස්සනේන සම්පන්නෝ කියන මේ කාරණා තුන ඒ සංසාර ගමනේ ඉතාම වැදගත් සම්දිස්ථානයක්. ඒ කර්ණිමිත සූත්‍රය සඳහන් කරනවා දිඨින්ච අනුපගම්ම සීලවා දසනෙන් සම්පන්නෝ කාමේසු විනයගේ දන්නයි ජාතු ගබ්බදේයම් පුනරේතිති මේ පුදුල කාමේ සහ ගේ දෙහ කියන ආශාවත මේකේ තියෙන සංහිරංග අසංකුප්පන් කියන එක එතන ෆයින් ටියුනින් එකක් තියෙන. එහෙම නැත්නම් සූක්ෂම සුසර කිරීමක් කරන්න වෙනවා. ඒ සුසර කිරීම කරන මිනිහා ආයෙනම් මව ගබකට වැද ගන්නෑයි කියනවා. හැබැයි තාම මේ මම මේ කියන தත්තට එනකොට යා මාර්ගඵලයක් ලැබලා හෝ රහත් වෙලා නැහැ. නමුත් මෙතනදී ඇති කරන මේ තමන්ගේ රුචි අරුචිකම් වල ඇති මේ වෙනස එහෙම නැත්නම් මේ තමන් මෙතෙක් ගෙනාවේ පෞරුෂත්වය හුදු හුලම් බබුලක් බවත් මායාවක් බවත් වෙන හේතුඵල ධර්මයන් ඉඩ දෙන එක තමයි සාසනයේ වශයෙන් උත් තමන් වශයෙන් කරන දේ වත්‍යාමදී ඒක මෙතෙන්ට එනකම් කරන්න බැරි බවත් මෙතෙන්ට එන කම්ම ඔලොමලයි. සමහරු මෙතෙන්ට ඇවිල්ලත් ඔලොමල වෙනවා. එතකොට කරන්න බෑ. ඒ නිසා මෙතෙන් එනකොට ඒවා පහවා දීලා, ඒ කියන්නේ තමන්ගේ රුචර්ජකම් පහවා දීලා, පෞෂත්වේ පහවා දීලා, මේ ශ්‍රද්ධා බලයේ, විද්‍ය බලයේ, සති බලයේ, සමාධි බලයේ, ප්‍රඥා බලයේ අදහගෙන යන්න ගත්තොත් නිකන් මේ මට මේ ළඟදී අහුවෙච්ච වචනේ තමයි ඒ ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාන වෙලාව. ඊට පස්සේ පයිලට් නැහැ. පයිලට් ඉන්නවා. පයිලට් හිටියට එයා බාර දෙනවා කම්පියුටර් එකට. බාර දීලා ඒක දිහා බලාගෙන ඉන්නවා. මේ මාර්ගයේ පාර ගිහිල්ලා එනකොට අර යාලංක ප්ලේන්නේ කාපු නිසා මං ගියා කොක්පිට් එකට. යනකොට හිටියේ ලංකාවේ කොල්ලෙක් මං කිව්වා මම මේ බණ කියනකොට දන්නේ නැති ආතනයක් කියනවා. මට මේ ඕටෝ පයිලටින් කිසි කියලා දෙන්නේ කියලා. හොඳ වෙලාවට ඌ භාවනා කරන්නේ නැති එකෙක් ඒක ලොකු සුදුසුකමක් වුණා. වයිෆ් භාවනා කරන කෙනෙක්. පයිලට්ගේ වයිෆ් භාවනා කරනවා. ඊට පස්සේ මං කිව්වා මෙහෙමයි මම ඊට පස්සේ අනේ කෝපියෙකුත් දීලා ආසනයකුත් දීලා මට කියලා දුන්නා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේ කතාව කියලා. එයා කිව්වා මේ බරපින්නවා දැන් තියෙනවා ස්වාමීන් වහන්සේ කිලෝ 175000ක් මේ ප්ලේන් එක රණවේගයේ ජීවිත කිලෝ කිලෝ 2000 දෙලක්ෂයක් තිබුණා. දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා තියෙන දැන් මෙච්චරක් ඇවිල්ලා තියෙනවා. ওই කිලෝ දක්ෂ දෙක අරගෙන මේ ප්ලේන් එක ඔය පැයට අතුන් 200 400 අතර වේගයට ගන්නකොට කවදාකවත්ම ඕට බලිටි දාන්නේ නැහැ කිව්වා. ඒ තනිකර කැප්ටන් අතේ තියෙන්නේ එයා ක්‍රූ එකටත් කතා කරලා අපි දැන් ගණ්ඩායි හදන්නේ ඔක්කොම ප්‍රතිසද කරගන්න. හරි ගසලා ඔක්කොම සහයෝගය දෙන්න ඕන කියලා එතෙන්ට එනවා. එතෙන්ට අපේ විවස්ථානුකූලව ඕට බලිටින් දාන්න බෑ. ඊට පස්සේ දැන් මේක රන්මේකේ කෙලවරට ගිහිලා ට්‍රස්ට් එක දීලා ගැම්ම දීලා ආංගිරි ගාගෙන ගන්නවනේ ඝණයක තිබිච්ච සමතුලිතතාවයේ තරලයකට වාතයට අරගත්තට පස්සේ ටික වේලාවක් යනකම් ඒක පටල වෙන්න ඒකට ඉඩ දෙන්න ඕනේ කම්පන චංචල ගන්න. ඒ නිසා වාතයේ එයාබෝන් කරලා නැත්නම් වාතයට ඇවිල්ලා මීටර් 100ක් යනකම් කොහොමඩක්වත් එයා පයිලට් මේ ඔටෝ පයිලට්ෙන් දාන්න බෑ කිව්වා. මැෂින් එකම ගන්නයි කිව්වා. ඊට පස්සේ තමයි කැප්ටන්ට අවශ්‍ය නම් ඔට පැටින් දාන්න පුළුවන්. නොදා ඉන්න පුළුවන්. ඕනනම් මේ අරගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ තමයි යාවේ බෙල් සයින් අයින් කරලා දැන් ඕන කෙනෙකුට ඕන දෙයක් කරගන්න පුළුවන් තත්යකට යන්නේ. ඉතින් ඒක තමයි ඇත්තටම ගුවන් ගමනේ තියෙන අනතුරුදායකම අවස්ථාව. ඒ වගේ තමයි අර ආනාපානයේ ආස්වාද ප්‍රසවාසය කියන්නේ පොළවේ දුවන වෙලාව. ඉතින් ගිහිල්ලා ගිහිල්ලා අර වේගෙ කැවෙන්න කැවෙන්න කැවෙන්න මේක වාතයට ඔසවෙන්න හදනකොට අර කිලෝ ලක්ෂ දෙකම වාතයට ඉස්සෙනවා. ඉස්සෙනකොට මගියට පවා තේරෙනවා පොළවේ දඩ දඩ දඩ දඩ ගන්න ගතිය නැති වෙනවා. වැඩි වැඩි වැඩි වැඩි ගිහිලා ඊට පස්සේ වාතයේ ගමන් කරලා මීට 100ක් විතර යනකම් ඒ යෝගාවචරය තාම මේ මේ අලුත් සමතුලිතතාවයට පුරුදු කිරීමක් කරනවා. පුරුදු කෙරුවාට පස්සේ තමයි ඕන ඔටපලිටින් දාන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ යා කිව්වා ඒ හැම වෙලාවෙදීම පටන් ගත්ත එයාපෝට් එකේ ඉඳලා ඔරියන්ටේෂන් එක ගන්නවා. ඒ වගේම GST එකෙන් සැටලයිට් තුනකින් ඔරියන්ටේෂන් එක දෙනවා. ඒ වගේම මේ පොතේ ගණන් කරලත් දැන් අපි ඉන්නේ හවල් තැන කියලා කියන්න පුළුවන් වගේ හතර පැත්තකින් නිතරම පණංගත නැති ඉවර වෙන තැනත් අතර ඔරියන්ටේෂන් එක බල බල යනවා කියලා. ඒක හැම එකම කර කර පේනවා. මෙන්න මෙහෙමයි මෙහෙමයි වෙන්නේ. ඊට පස්සේ කම්පියුටර් හතරකින් එකක දෙන තොරතුරක් අනිත් එකකින් චෙක් කරනවා. ඒක අනිත් එකෙන් හතරකට පස්සේ තමයි මේ යන්ත්‍රවලට පණිවිඩ යන්නේ. ඒ ටික තමයි සාමාන්‍ය පයිලට් වැඩ කරනකොට කරන්නේ. අර කම්පියුටර් දැම්මම පස්සේ තොරතුරු හතරකින් පෙරලා තමයි යන්නේ. ඒ වගේම අපි මමෙක් නැත්නම් පයිලට් ඉඳගෙන ඒ වගේම ඔය මාන්නේ තමයි ඔරියන්ටේෂන් එක කියන්නේ. මනිනවා දෙන්න මෙතෙන් කියලා කියන කෙනා මාන්නේ. ඊළඟට තණ්හාව කියන මේ තුනෙන් තමයි මෙතෙන් දෙනකන් අපි ඇත්තට මෙහි ඇවිල්ලා භාවනා කරලා අරමුණ කීකරු කරගෙන යන ගමන යන්නේ. ඊට පස්සේ මෙච්චර මේ ගෙන ආපු මේ මම ආයනේ පැත්තක දානවායි කියලා කියන්නේ අර මාන්නකාරකම මනින ගතිය පැත්තකට දානවායි කියලා කියන්නේ ඒක පැත්තකින් ආසාව පැත්තකට දානවා කියලා කියන්නේ ඒක මේ ඔසිමතට එන්නේ ඉතල කොහොමද කරලත් බෑ කරන්නත් බෑ තේරුමකුත් නෑ. නමුත් මෙතෙන් ආවට පස්සෙත් කරන්න බෑයි කියලා කියන්නේ එහෙනම් ඉතින් අපි අර සංසාරයට තියෙන තද බැඳීම නිසා. නමුත් මෙතනදී සෙල්ලක්කාර විදියට යෝගාවචරයට ධර්මය අදාගෙන එහෙම නැත්නම් බුදුන් අදහන සංඝයා අදහන සීලය අදාගෙන කැපකිරීමක් කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. මෙතනදී තමයි ඔය රූප ධර්ම වල තියුණ සමතුලිත භාවය නාම ධර්ම වලට යන්න යෝගාවචරය ඉඩ දෙන්න. ඊට දීම රුචර්ජකම් පාවා දීමත් පෞරුෂත්වයේ තමන්ගේ තිබුණ මා මේ මම අහවලයි කියලා හිතාන හිටපු දේවල් පැත්තක තැබීමත් මම හිතනවා ලෝකේ තියෙන වැද්දගත්ම වූත් ශ්‍රේෂ්ඨම වූත් දානෙ කියලා. ඉතින් මෙතනත් බැරි නම් මේ මට්ටමේදී තැඟිලි ගහන්න ගියොත් ඉතින් අර භාවනාවේදී අපහසුතාවටපත් වෙනවා. ඒක නැත්තම් භාවනා නිසින්ින්ද වැඩින්නේ. ඉතින් මෙතනදී මට වැටහෙන තාලෙට නම් මේ එකලක එන කම්ම කායනුපස්සනාව තමයි අපට පදනම සලසන්නේ. ඒ කියන්නේ නැවත සලකා බලන්න පුළුවන්, අතගාලා බලන්න පුළුවන් මේ රූප ධර්ම, කය අරමුණු කරන ගිහලා ඒක දැක දැක දන දන මේ විදිහට ගෙවම් කරන්න ඕනේ. ගෙවම් කිරීමෙන් තමයි ගැම්ම ගන්නේ. මේ ගාවට එන ඒ නාම ධර්ම පිළිබඳව කටයුතු කිරීමේ හැකියාව. ඉතින් මේ මේක සාමාන්‍යයෙන් මම මේ කරපු විස්තරයේ අදාළ වෙන්නේ පරියන්කේ තමයි. නමුත් මේ වැඩේ මේ පරියන්කේදී අපි ගිහිල්ලා අරමුණ තිබුණා හෝ වේවා ගෙවන් කෙරුවා හෝ වේවා ධර්මයට ඉඳ තියලා එහෙම නැත්නම් හේතුඵල ධර්මයට ඉඳ තියලා මේ ගමන යනවා කියන එක මේට වැඩිය වෙනස් වාතාවරණයක සිදු කිරීලක් තමයි සක්මණේදී කරන්නේ. සක්මනේදී ඇස් දෙක ඇරලා. එතකොට විචල්්‍ය සාධක සමහරක් වහලා නැහැ දැන්. කනේ සද්දත් ඇහෙනවා. ඒකම කය තැම්පත් කරලා කරන වැඩක් නෙමෙයි චේතනාපූර්වකව වම උස්සන්න ඕනේ දකුණු උස්සන්න ඕනේ. ඒ කරන ගමන් ඒ පොළවේ කෙටෙන ගැටෙන සත්‍යය බලාගෙන ඒ තුල යනකොටත් මේ පර්යංකේ හා සමාන සරල සමානව සමාන්තර ඒකාකාර නෙවෙයි මොකද්දෝ විදියකට අපි හේතුඵල ධර්මයන්ට ඉඩ දීගෙන සක්මන සකස් කරගන්න වෙනවා. ඒක හරියට අර පරිශනාගාරයක් ඇතුලේ අපි දෙමුහුම් භෝගයක් පුරුදු කරලා ඒ අස්සනු ඊතානත්ම සාර්ථකනම් අපි ඒක පරිශන භූමියේ එලිමහනේ කරනවා ඒ ඒ පරිශනයේම ඒ භෝගයේම පරිශනාගාරයේ ඇතුලේ ප්‍රශස්ත තත්ත්වර තිබිච්ච එක පරිශන භූමියේදී කරන හැබැයි ඇති වෙන්න ශ්‍රමය දෙනවා ඇති වෙන්න වතුර දෙනවා ඇති වෙන්න පොහොර දෙනවා සාමාන්‍ය හුලඟස්ස සාමාන්‍ය ආවු යටතේ එතකොට පරිශනාගාරයේ තරම්ම අස්වැන්න දෙන්නේ නැහැ ඊට පස්සේ රටේ පවතින සාමාන්‍ය අසුන තත්ත්වයට වැඩි නම් තමයි අපි ඒක ගොවියෙකුට දීලා දක්ෂ ගොවියෙකුට දීලා බලන්නේ පරිවේශනාගාරයේ ඇතිතරම් ශ්‍රමය දීලා ඇතිතරම් පොහොර දීලා ඇතිතරම් අතුරු දීලා කරපු එක දක්ෂ ගොවියා කොච්චර ලස්සනට අඳිනවද කියලා. ඒක ඊට පස්සේ කල්පනා කරලා බලනවා සාමාන්‍ය ගොවියත් එක්ක ඒ වගේ සාමාන්‍ය අස්වැන්නේ 40කට වැඩි නම් තමයි අපි ඔය අපි කෘෂිකර්මය කරනකොට අලුත් භෝගයක් රට අඳුරලා දෙන්නේ. එතකොට yield gaps කියලා තුනක් දෙකක් හඳුල්ලා දෙනවා. පරිශනාකාරයන්ලා පරිශන භූමියට එනකොට අස්වැන්නේ වචීමක් වෙනවා. ඊගාට පරිශනාකාර භූමියේ ඉඳලා දක්ෂ ගොවියට යනකොට එතන තස්සන වැටිලක් වෙනවා. ඒ වගේ තමයි යෝගාවචරයගේ භාවනා කරන පර්යංකේදී ඉන්නකොට හම්බ වෙන සතිය පරිශනාකාරී ප්‍රසස්ත තත්ත්වයක් කරදී හම්බ වෙන සතිය. ඕක ශේෂ්ඨ මට්ටමේ කරන එක තමයි ශක්මයේදී කරන්නේ. එතකොට සතිය සමාධිය ටිකක් අඩුයි. හැබැයි අර වහලා තිබුණ හිල් වලින් දෙකක් ඇරලා දැන්. ඇත්ත ඒක ඇරලා කන්ද කරලා ඒ තියේදිත් ඒ ආරේ පවත්වන්න පුළුවන් නම් ඒක යෝගාච ලොකු හයියක් වෙනවා. අරකම ශේෂ්ඨ මට්ටමේට වඩා මේකේ ඔප්නංග ලැබෙන්නන්න පුළුවන් තරම් තමයි ඒ යෝගාචරය මේම ටික වෙලාවක් සක්මනේ සතියෙන් කටයුතු කරනකොට කෙලවරට ගිහිල්ලා කෙලවරදී හැරෙනකොට අනිවාර්යයෙන්ම අර කය ප්‍රසාදයේ තිබුණ වම දකුණ බල බලා ගියේ හිත රූප බලන්න පෙළඹෙනවා. ශබ්ද අහන්න පෙළඹෙනවා. මොකද අර හැල්ම කැඩෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ආධුනිකයා දකින්නේ මෙම හැරෙන්නේ නැතුව යන්න තියෙනවා නම් හොඳයි කියලා වගේ. නෑ මේ හැරෙන එක අභ්‍යාසයක්. ඒ නිසා දන්න දන්න දක්ෂ යෝගාවචරය කරන්නේ එතෙන්ද කිට්ටු කරනකොට දැනගන්නවා දැන් මට හිත මගේ හිත එහෙම නැත්නම් මේ කාය විඥානයේ වශයෙන් තිබුණ හිත දැන් චක්කු විඥානයේ බවට පත් වෙන්න ඉඩ තියෙනවා. සෝත විඥානයේ බවට පත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කයි අනිත්යෙන් වලට යන්න ඉඩ තියෙන නිසා මම මෙතනදී ඉතාමත්ම සූදානම්ෙන් එහෙම නැත්නම් ලෑස්ති වෙලා ගියොත් පයේ තිබුණ පොළොවේ පය වදිනකොට තිබුණ දැනීම වෙනුවට රූපයක් දකින්න අවස්ථාවේ හිත පණින හැටි සද්දයක් අහන්තන්ට හිත පණින හැටි ලෑස්ති වෙලා යන්න පුළුවන් නම් ලෑස්තිලා ගිහිල්ලත් ඒ අපි හිතමු වැරද්දකින් හරි රූප බලන තැනට ගියයි කියලා. කයේ තමයි තියාගෙන යන අදිස්ථාන කරලා ගියා. යනකොටම ලෑස්ති වෙලා ගිය කෙනෙකුට නම් ඒ කාය ප්‍රසාදයේ තිබුණ හිත නැත්තම් කාය විඥාණය චක්ක විඥාණය බවට පත් වෙන එක එකවරක වෙන්නේ නැති බව අල්ලන්න පුළුවන් වෙනවා. දෙක ඒ සඳහා සමන්ගේ චේතනාත්මක සම්බන්ධතාවයක් නැතුව සිද්ධ වෙන්නේ නැහැ. චේතනාව අවශ්‍ය වෙනවා. ඒ නිසා හොඳට සැලකිල්ලෙන් ගියොත් මේක මේ රූප පෙනියන් කියලා යන එකක් නෙවෙයි. පෙනෙන්න ඉඩ තියෙන අවස්ථාවේ අතිරේක ලාභයක් ලබනවා. යනකොට තේරෙන පටන් අර ගන්නවා ඒ කයේ වමේ දකුණේ පැවතිච්ච හිත මෙතෙන් එනකන් ගියාට හිත ඒ වෙනකොට ඒක පිළිබඳව නීරස වෙලා ඉන්නේ. ඒ නිසා ඊ ගාවට එන අරමුණට මොකක් දෙල්ලක්කාර කෑදරකමක් දක්වනවා. රූප බලන එක හොඳයි යාට. සද්ධාහන එක හොඳයි. මොකද මේ පය හොඳයි තමයි, ධක්මන තමයි, සතිය තමයි, සමාධිය තමයි. නමුත් හිත කියන්නේ නැහැදිච්ච නොදමලා දහවතුරා පට්ටපඳුරු එකක්. ඒක කරන්නේ අතෙන්ට ගිය ගමන් අවස්ථාවන රූප බලනවා, සද්ධාහනවා. ඒක යෝගාවචරය ලෑස් වෙලා යනවා නම් මේ පයේ තිබුණ හිත රූප බලන තැනට යනකොට එක තැනක් අල්ලන්න පුළුවන් වෙයි. දුර සැලකෙලින් හිටියොත් දැන් මේ පයේ හිත කය ප්‍රසාදේ තියෙන හිත වෙනුවට ඇහැ පැත්තට හිත යන්න හදනවා. මේකට අපි සිංහලෙන් කියනවා සුද්ධ දැක්කරන. අපි ගෑණියද පිරිමේද දන්නේ නැහැ. එන කෙනෙක්ද යන කෙනෙක්ද දන්නේ නැහැ. සුද්ධ දැක්කා. ඒක හොඳ සත්‍යමත් වෙනවා තාපව ඕනේ නම් දැන් ඇහැට යන්න හදන්නේ ඕනනම් පයේ නැවත තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ සුත දැකපු එක ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද එන එකක්ද යන එකක්ද අනතුරක්ද සුභාසිතද කියලා බැලීමේ චේතනාව ආවනම් අනිවාර්යයෙන්ම පයේ පැත පාවා දීලා හිතේ හිත පිහිටනවා. ඒකත් සාමාන්‍යයෙන් අභිධර්මයේ සහ අටුවාවේ වෙන්නවා චිත්තක්ෂණ හතරක්වත් ගණන් කරලා තමයි තීන්දුවක් ගන්නෙ කයේ පැත්ත මම අමතක කරලා මම හිත රූප බලන පැත්තට යනවා කියලා මෙන්න මේ වෙලාවේදී එක එක චිත්තක්ෂණයක චේතනාවක් එනවා මට කයේ ඉන්නවට වැඩිය විචිත්‍රත්වයක් විවිධාංගීකරණයක් ඇහි හම්බෙන නිසා පයින් ගතිය. අන්න එතනදී අල්ලා ගන්න පුළුවන් වුණොත් මේ අධිකරත් සූත්‍රයේදී ඒ මහා කොට්ටිස ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අතීතයේ සහ අනාගතයේ හිත පනිනකොට රූපේ නිසා පනිනවා ඇහත් එකතු කරගෙන. කන නිසා පනිනවා ශබ්ද නිසා. ගන්ධ නිසා පනිනවා ගන්ධාශය නිසා. රස නිසා පනිනවා දිව නිසා. මේ වෙනස්කම් පිළිබඳව එකම සියලු විචල්්‍ය සාධක සීමා කරලා පරිශෙන් තත්ත්වයක් කරතිදී වදාග වඩාගත්ත මේ හිත රූප බලමින් සද්ධාහමින් නැත්නම් රූප අභියෝග සද්ධාභියෝග තීද්ධි කට හරි දකින්නවා කියන එක යෝගාවචරයට එක කරදරයක් හිරියරයක් වුණාට අර සතියෙම විවිධාංගීකරණ වීමක් තමයි වෙන්නේ. නිසා යම් දවසක යෝගාවචරයට පුළුවන් වුණොත් මම දැන් කෙලවරට යන්නේ මෙතනදී රූප බලන්නට යයි ශබ්ද ඇහෙන්න වෙයි. නමුත් පුළුවන් ද මට ඒ ආපහු හැරිලා අර ගෙනිච්ච සතිය තියාගන්න කියලා මේකෙන් තමයි අත්‍තරම යෝගාවචරයට ඉදිනදා වැඩවලදී মাල්ටි ටාස්කින් කරනකොට සතිය පිහිටීමට අවශ්‍ය කරන මූලික පුහුණුව ලබන්න. ඉතින් ඒක නිසා සක්මන් විනාඩි 35ක් විතර ගියාට පස්සේ මේ අවස්ථාව යෝගාවචරයට හම්බ වෙනවා. එතෙන් දෙනකන් හැම වෙලාවෙම වගේ කරනවා. නමුත් මේ වෙලාවේදී වරක් දෙකක් පුළුවන් වෙයි. යනකොට ගෙනිච්ච සතිය එහෙමම හරවගෙන ඉන්න ඒක සාමාන්‍යයෙන් මේ නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඔය මේ වාහනයක පාරේ යන මිනිසයා අපි කියමු මේ වචනෙන් කියනවා ෆ්‍රී වේ කියන එක නා එක්සිට් එක ගන්න හදනවා නම් ඒ අනිවාර්යයෙන්ම ඉස්සරහින් පස්සෙන් යන වාහන වලට සිග්නල් කරන්න වෙනවා. ඒ වගේම මාර්ග නීති අනුගමනය කරන්න ඕනේ නැත්නම් එතන අනතුරුදායකයි. එකක් ලංකාව වගේ එකක් නම් දැන් මෙහෙම එක්සිට් එක එක්සිට් විතරයි තියෙන්නේ. ඒකෙන් ඇතුළට එන එකක් නැහැ. එහෙම නැත්නම් සාමාන්‍යව ලංකාවේ කියන ඒ පාරේ මෙහෙට එන වාහනක් තියෙනවා. මෙහෙන් ඇතුළට තමන් යනකොට ඉස්සරහින් පස්සට යන වාහනක් තියෙනවා. තමන්න මේ පාරට සිග්නල් කරන්න ඕනේ නම් එතන වාහනේ ටික වේගය අඩු කරලා සිග්නල් දාන්න එපා. මේවට කියනවා සංදිස්ථාන කියලා. සර්වඥාන්සේ මේ සක්මනේදී මේකට කියන්නේ ඉරියාපත සංදි කියලා. දිගට යන ඉරියාපතේ හැරෙනකොට සංදියක් වෙන නිසා හැම ඉරියාපත සංදියකම සතිය කැරෙන්න තියෙන ඉඩ වැඩි. වාහන ඇක්සිඩන්ට් වෙන්න තියෙන ඉඩ වැඩි. එතනදී අපිට අර සාමාන්‍ය සති වේගය නඩත්තු කරන්න බෑ. ලෑස්ති වෙලා යන්න ඕනේ. ලෑස්තිලා ගියොත් ගිහිලා දවසක සාර්ථක වුණොත් ඒකෝට තේරෙන්න පටන් ගන්නවා. අපි දැනගෙන නම් වෙන්නේ හිතියාපත සංදිය අඩුම සති හානියකින් අඩුම සමාධි හානියකින් මේක කරගන්නකොට ඉස්තර තරම් හිත විවේකේ පාවා දෙන්නේ විශ්‍රාමයේ පාවා දෙන්නේ හුදකලාව පාවා දෙන්නේ නැතුව හැරෙන්න පුළුවන් වෙනවා ඒ විශ්‍රාමයේ සෑහෙන අරස කරන හුදකලාව සෑහෙන අරස කරගෙන ඒ වගේම ඒ සංහිඳියාව පවත්වාගෙන. ඊට පස්සේ ඒකම දිගට ගෑමක් තමයි ඉදිරියට වැඩ කරනකොට කාලයට මේ සීමා වෙච්ච බොහෝ සෙනඟක් එක්ක වැඩ කරනකොටත් Tamange වැඩේ ප්‍රමුඛතාවය දීලා කටයුතු කරගෙන යනවා කවුරු කොයි පැත්තෙන් ඇවිල්ලා එහෙම කරදර කරත් වෙනදට තරම් අවුල් පාසයකට යන්නේ නැතුව අරස කරගැනීමේ ශක්තියක් ලැබෙනවා. ඇත්තටම කියනවා නම් මේ බද්දේ කරත්තේ නැත්තම් මේ උත්තරීතර හුදකලාවේ රඟ හරියටම දැක්කනේ පරියන්කේදී නෙවෙයි. එදින්දා ජීවිතේ තමයි. අපි ලොකු සාංශ ඉන්න කාලේ කියපු වචනයක් මට මතක් වෙනවා. උන්වහන්සේ කියනවා යෝගාවචරය මොන වැඩක් කරත් ඒ හැම චිත්තක්ෂණයකම විස්්‍රාම වෙනවා කියලා. ඒ නිසා වැඩි වුණාට පස්සේ වෙහෙසක් එන්නේ නැහැ. අය වෙනම විවේක ගන්න දෙයක් නැහැ. දැන් නම් අපි මේ සාමාන්‍ය ආණ්ඩුවේ රස්සාව නම් ඇත්තටම විශ්‍රාම ගත්තට පස්සේ වැඩ පටන් ගන්න. විශ්‍රාම ගන්නකම් පිස්සු ගේනවා. 55න් පස්සේ තමයි බිස්නස් එකක් පටන් ගන්න ගියා කරේ හැම කරගෙන පටන් ගන්න. ඒක නෙවෙයි මේ කතා කරන්නේ. ඒ ඒ විස්රාමය නෙවෙයි. මෙතන විස්රාමය කියන්නේ භක්තිය කරත්තේ. එහෙම නැත්නම් උත්තරීතර හුදකලාව. එහෙම නැත්නම් විවේකී. ඒ විවේකේ කඩා ගන්න නැතුව දන්නවනම් දී යටින් ඉඳලා ගෙනියන්න පුළුවන්. ඒක තමයි යෝගාවචරයට කියන්නේ සාමාන්‍ය වචනේ විසම ලෝකේ සමහිත පවත්වනවායි කියන්නේ. ලෝකේ විසම භාවය නැත කිරීම නෙවෙයි මේ සදාචාරවාදියා ගන්න ප්‍රයත්න නෙවෙයි. එතන රට පුරාම හංගලන්න ගන්න ප්‍රයත්නක් නෙවෙයි මේ කරන්නේ. තමන්ගේ වැඩේ කරගන්න පුළුවන් නම් ඒ පරිසරයට මම හිතනවා අපි විශ්‍රාමයේ පිළිඳි වේග බඳව පණිඩියකුත් දෙනවා. තමනුත් නිකලස් කපය කෙලස ගන්න නැතුව අරස කරන්න පුළුවන් වෙනවා. එතකොට භාවනාව පටන් ගන්නකොට මේ කතාව පටන් ගන්නකොට අපි පරියන්කෙන් පටන් ගත්තට ඒක පරිශනාකාරයක් ඇතුළේ කරන පරිශනක ලැබිච්ච උසස් ප්‍රතිඵලයක් විතරයි. ඒක පරිශනාකාරයේ ශේෂ්ඨ මට්ටමේ සහ රටේ ශේෂ්ඨ මට්ටමට ගියාට පස්සේ තමයි ජාතියට ඒක ප්‍රයෝජනක් වෙන්නේ. එනිසා යෝගාවචරයට මුලින් මුලින් ඒ ශබ්ද වේදනා හිතවිලි කහින දේවල් බාධා වුණාට හැමදාම ඒ தත්ත්වයට ම සතිය පිහිටවන්න පුළුවන් නම් අපිට කවදාකවත් ඒ ශේෂ්ඨ මට්ටමට යන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියන වෛද්‍ය ශාස්ත්‍රයේ හැටියට ඉන්ටෙන්සිව් කැනෙට් එකේ යම් යම් ප්‍රමාණයකට යෝගාවචරය මේ ලෙඩාට කටයුතු කරගෙන යන්න පුළුවන් නම් ඒ හැමදාම ඉන්ටෙන්සිව් කැනෙට් කැයුන්ට් එක තියලා බෑ. සාමාන්‍ය වාට්ටුවට දාලා ඒ තත්ත්වයට අරදී ටික කාලයක් ඊට පස්සේ ගෙදර ඉන්නවා. එතකොට තමයි අර සුවේ යන්නේ. ඒ නිසා මෙහෙම කියලා ඒ කියන්නේ මෙහෙම අපි හැම කෙනාටම මේ විෂම තත්ත්වයට යටතේදී උනත් භාවනා කිරීම යුතුයි කියලා උවමනාවෙන් කහින්න එපා. මම මේ අනික් කටේ අරමුණු දෙන්න හදන නිසා මට විශේෂ පින සිද්ධ වෙයි කියලා. එහෙම නෙමෙයි මම මේ කියන්නේ කැස්සේන එක පවක් නොකරන ලෙඩක් එන්නේ. ඒ වුණාට අනික් කෙනා ඒක බාධාවක් කරගන්න නරකයි. බාධා කරගන්න යන්න බෑ අපිට. ඒ වගේම වෙන අමලි කරදර කියලා කියන්නේ කර්මයකට වෙන දෙයක් තමයි. එහෙම නැත්නම් නරක වෙලාවක් තමයි. නමුත් ඒකදී නොසැලෙන මනසක් උත්තරීතර හුදකලාවක් ගන්න නම් අර කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක පැත්තට යන ක්‍රමයෙන් දිනු වෙන ක්‍රමයට ගියා නම් ඒ යෝගාවචරයට එnde ende ende ende ගෙන්ද කම්පලේ වුණත් එහෙම නැත්නම් තැනක තියෙන තැනක වුණත් චෝදනා නොකර ඉන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒ නිසා ඒ අර අර්පණ සමාධියට වගේ යහන තැනදී එකලස දාන ගන්නවා නම් කොහොමද මේ සංදිස්ථානයේදී සතිය කඩා ගන්න නැතුව ඉරියාපත සංදීදී අනුතුර කරගන්න නැතුව කටයුතු කරන හැටි දැනගැනීම බුදුන්ගේ යුතුයකමකුත් නෙවෙයි ධර්මයේ යුතුයකමකුත් නෙවෙයි සංඝයා යුතුයකමකුත් නෙවෙයි අසල්ලන්නේ යුතුයකම තමන්ගේ යුතුයකම කියලා දන්නවනම් ඒ ආකාරයට පුංචි ලකුණු දෙකක් ජීවිතයට එකතු වෙයි ඒක කියලා කවදා චෝදනා කරන මිනිහෙක් වෙන එකක් නැහැ. ප්‍රතිචෝදනා කරන්න කියන්නෙම පරාදයි. ඒකට වැටිලා ඉවරයි. දෙක තමයි අනුන්ගේ වැරදි හොයන එකක් නේ. මොකද අනුන් වැරද්ද කරනවා නැත්නම් අපිට මේක ටෙස්ට් කරගන්න වෙලාවක් එන්නේ නැහැ. කවුරු කැස්සොත් තමයි දැනගන්න පුළුවන් ඉන්නේ කැස්සරත් කැදෙන සමාධියක්ද තියෙන්නේ කියලා. ඒක නිසා මේ දෙක නැති වුණාට පස්සේ ඒ කියන්නේ චෝදනා සහ ආත්මට චෝදනා කරනවා සෝ අනුන්ට චෝදනා කරන ගතිය නැත්නම් පුදුමාකාර ජයග්‍රහණ වලට එන්න පටන් ගන්නවා. ඒ ජයග්‍රහණ බොහෝ විට නිතරගෙන් දිනන දිනුවා. වෙන පක්ෂයක් යටපත් කරලා ගන්න එක නෙවෙයි. විරුද්ධ පක්ෂයක් නැතුව දින දිනමක් එන්න පටන් ගන්නවා. මේ තමයි සරුවචනහන්සේ අපිට දීලා තියෙන මේ නිවනේ තියෙන ඒ නෛර්යානික රසය. අහවලත් එක්ක නෑ අපිට ආත්මයක් වශයෙන් හතුරෙකුටවත් ආත්මයක් දෙන්නේ නෑ. කෙලෙස් විතරමයි යුවත් හේතුඵල ධර්ම. Taman කියන්නේ හේතුඵල ධර්ම. ඒ නිසා ජයග්‍රහණ වශයෙන් හම්බ වෙන. ජයග්‍රහණ කියලා කියන්නේ කුසලයේ අධි කුසලයක් වෙනවා. සීලයේ අධි සීලයක් වෙනවා. චිත්ත භාවනා අධිචිත්ත භාවනාවක් වෙනවා ප්‍රඥා භාවනා අධිප්‍රඥා භාවනාවක් වඩපත් වෙනවා. හරි ජයග්‍රහණය. හැබැයි කවුරුත් එක රණ්ඩු කරලා පැත්තක් යට බිම දාලා ගන්න ඒවා නෙවෙයි. අන්න එතකොට තමයි තේරෙන්නේ මේ ਸਰවචනාසිකයේ මේ යුගන්වීමත් ලෝකයේ තියෙන මේ උරුට්ටුව. එක එක යටපත් කරලා තරඟ කරලා ගන්න ජයග්‍රහණයත් නිතර ගෙන් ගන්න මේකෙත් අතට පුදුමාකාර වෙනසක් තියෙනවා. එතකොට යෝගාචර තේරෙනවා මේ පාර වයසට එහෙම අහුවෙන එකක් නෙවෙයි. තැනකට සීමා වෙන එක්කුත් නෙවෙයි. යෝගාවචරය තුළ නැති එක්කුත් නෙවෙයි. යෝගාවචරයේ දෘෂ්ටිය තමයි හැදෙන්න ඕනේ. පෙර දැක්ම තමයි හැදෙන්න ඕනේ. දිට්ඨි චන්දපගම්ම සීලවා දස්සනේන සම්පන්න. මේක කොයි වෙලාවෙ වේද කියලා කියන්න බෑ. දැන් මම ක්‍රමිකව මම මේ විස්තර කරන්න ගියාට මෙන්න මෙතනදී විය යුතුයි කියලා තැනක් නැහැ. ওই වැඩේ තේරුම් ගන්නවා නම් බණ අහනකොට උනත් වෙන්න පුළුවන්. නැත්නම් මේ බණ කල්පනා කරන උනත් වෙන්න පුළුවන්. ඒක ක්‍රියාවත් කරලා ඉවරලා සක්මනේ හැරෙන තැන තුනක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වැඩේදී කිසිම කෙනෙක් ළඟ අධිකාරී ශක්තියක් නැහැ. මෙහාට වෙන්න ඕනේ මෙහාට වෙන්න ඕනේ නැහැ කියලා. එතකොට තමයි අර ධර්මයේ තියෙන නෛර්යානික රසය ඉන්න පටන් අරගන්නේ. ඒ නිසා ඒ ටික ඒ කියන්නේ ගැඹුර කායानुපස්සනාවේදී තියෙනවා. වේදනානුපස්සන චිත්තානුපස්සන යනකොට මේක ලිය විචිත්‍ර මේක විස්තර කරන්න පුළුවන් බොහොම සියුම්. නමුත් කායනුපස්සන කොටසේදී උනත් තියෙන නිසා යම් යම් සූත්‍රවලදී සර්වචනන්ති පංච පිළියරම් තියෙනවා. කායනුපස්සනෙන් පවා පළවෙනි මාර්ග ඥානය ලබන්න පුළුවන් කියලා. නිසා කුතුන ජීවිත විපස්සී චේතනන පසන ධම්මන පසන යන්නේ කියන ප්‍රශ්නයක් අපිට අවශ්‍ය නැහැ. මේ මූල ධර්මය දන්නවනම් න්‍යාය දන්නවනම් ඒක සකස් වෙනකොටම එතන වෙන්න ඕන වෙනස ඇති වෙනවා. ඒක නිසා පුදුමාකාර ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් තමන් කරන මේ ආශ්‍රව ප්‍රසවාසය අනුහෝ සක්මනනුහෝ ඉදින්ද වැඩ කටයුතු වල අනුව සතිය පවත්නකොට මේ යෝගාවචර කොච්චර ගැඹුරකට යනවද කියන එක ළඟ ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ යෝගාවචරට තේරෙන්නේ නැහැ ගුරුවරට තේරෙන්නේ නැහැ නිසා අපි නිතරම ඒ අලුත් වෙන මනසකින් මෙහෙම වෙන්න පුළුවන් කියලා මට්ටමකින් එහෙම වෙන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය සුදුසුකම් ටික. නැත්නම් තමයි අපකපවීම 100%ක්ම කරලා තියෙනවා. එතකොට තමයි මේ පැත්තෙන් වෙන්න උන දේ වෙන්නේ. එතකොට අද ධර්ම දවසේ ධර්ම දේශනාවත් එවැනි අපකප වීමක් සඳහා සද්ධා සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා වර්ධනය සඳහා ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට විනාඩි 10ක විතර පමාවක් වුණා ඒකට සමාවෙන්න ඕනේ මේ වෙලාවේ පොඩි පැටලවිලක් වුණා හොඳයි අපි පැයකුත් විනාඩි 20ක් අරගෙන තියෙනවා. ඇත්තම ධර්ම දේශනාව සඳහන් පැයකුත් විනාඩි විනාඩි 25ක් කරන් දිනවා. විනාඩි 15ක් විතර අරන් තියෙනවා. අපි ඊයේ කෙරේ මෙතන හතර වෙනකන් මේ සක්මණ සඳහා ගත කරලා සක්මන්ට එකතු වෙන්නේ පරියන්කට එකතු වෙන එකයි මම හිතනවා අපි හතරයි කාලෙ විතර වෙනකම් වෙලා ගමු කියලාද හතරයි කාලෙට එකතු වෙනවා හැබැයි දැන් ඔක්කොමලා එක වෙලාවට එනවායි කියලා සීමාවක් නැහැ කැමති කෙනෙකුට එළ වාඩි වෙන්න පුළුවන් හතරයි කාලේ ඉඳලා පහයි කාලේ වෙනකම් පරියන්කේ දාගමු. සක්මණ පොඩ්ඩක් වෙලා ගන්න. ඔය ඒකට අද දවසේ අපි 6ට කමඨාන් සුද්ධ කිරිල පටන් අර ගන්නවා. ඒක උද මම දැනට ලැබුම් අරගෙන තියෙන කුටිය කෙරෙන්නේ. ඒක විශේෂයෙන් කියන්නේ අපි ගිය පාර කෙරුවේ මෙතන මේ කුචිගාව, කුචනේ ගාව. එතන තියෙන ඒකට අද 20 දිනක් විතර වගේ මම හිතුවා ලයිස්ට් ඉන්නවයි කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි